ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අද අපි හතරවෙනි පොත් වහන්සේගේ ආරම්භය එහෙමයි ස්වාමී මේ වෙනකොට මිලිඳු රජුරෝ දහම් කතාව સિદ્ધ කරලා තම තමන්ගේ මාලිගාවට ගිහිල්ලා එහෙමයි මාලිගාවට ගිහිල්ලා මෙතෙක් කාලයක් වෙච්ච දහම් කතාව මෙතෙක් කාලයක් වෙච්ච දහම් කතාව ආවර්ජනය කළා ආවර්ජනය කළා හොඳට සතුටු වෙලා රජතුමා ආපහු ස්වාමීන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා නාගසේන මහරහතන් වහන්සේට වන්දනා කරලා ධර්මය අහන්ට ආසාවෙන් ඒ වගේම ධර්මයේ දරා ගන්නට ආසාවෙන් ඥානාලෝකයේ දකින්න ආසාවෙන් අනුවණකම විඳින ආසාවෙන් ඥානාලෝකයේ උපදවන ආසාවෙන් අවිද්‍ය අන්ධකාරයේ නැසන ආසාවෙන් අදිමාත්‍ර වූ ධෛර්යයද උත්සාහයද සිහියද නුවණ උපදවාගෙන නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමී. ඔබ වහන්සේ බුද්ධිත්වස් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මම දැකලා නැහැ කියලා. ඔබ වහන්සේත් ගුරු හාමුදුරුවෝ දැකලා තියෙනවද දැකලා නැහැ කියලා. එහෙනම් ඉතින් බුදු කෙනෙක් ගැන අපිට විශ්වාස කරන්න අමාරුයි කවුරුත් දැකලා නැත්නම්. ඉතින් මේ දහම් පරයය මෙතන ඉඳලා ආරම්භ වෙන මේ දහම් පරයය සොඳුරු සදහම් නගරයක් ගැන විස්තර කරනවා. එහෙමයි ස්වාමී. ඒකෝට ඒක අපි මේ වැඩසටහනේ දිගට කරන්න ගියොත් වැඩසටහන් ගණනාවක කරන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒකෝට අපිට තව තව අලුතෙන් දහම් කාරණා ඉගෙන ගන්නට ටික ටික පස්සට යනවා. අපේ ජීවිතේ කොහොම වේද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා ගිය වෙසක් පොම් පොයේ දවසේ කවස් කාලේ අපි සදහන් නගරය ගැන මේ දහම් පරයයම තමයි වැඩසටහනට කළේ. ඉතින් අපි ඒ වැඩසටහන අහමු කියලා මෙතන ඉඳලා දායකත්ව දරුවෝ පින්වතුන්ට ලැබෙන භාග්‍ය තමයි වෙනත් වැඩසටහන් අපි හෝරාවයි. පැයක කාලයක් මේ දේශනාව පැයකට වැඩියෙන් තියෙනවා. ගොඩාක් වෙලා අන් අයට ධර්මයේ අහන්න සලස්වන්න අද දායකත්වයේ දරන අයට විශේෂ භාග්යක් ලැබෙනවා. ඉතින් ඒ සිනා සිහි කරගෙන අපි දහම් කරුණු ටික ශ්‍රවණය කරලා අවසානට ආය පුණ්‍යානුමෝදනාවට පැමිණෙමු. පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ මමත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ මාගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාද බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ ඔබගේ දෙමව්පියෝ ගුරුවරු ආත්මතු පරම්පරාවේ අයවත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ දැකලා නැත්නම් අපි මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කිය කියා මේ ශාස්ත්‍රෝත්වයක් සරණ යන්නේ මොන පදනමක් මත පිහිටලාද? ආන් ওই කාරණාව තමයි මිලින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන්නේ. ඉතින් මේ නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට බුද්ධ රාජ්‍ය විස්තර කළා. ඒ බුද්ධ රාජ්‍ය විස්තර කරපු විදිය මෙන්න මෙහෙමයි. මහරජාණනි බුද්ධ රාජ්‍ය නැත්නම් සදහම් රාජ්‍ය ගැන මේ කියන්නේ. සදහම් නගරය. අලුතෙන් නගරයක් හදන්න ඕන කෙනා භූමි භාගයක් තෝරාගෙන ඒ භූමි භාගය හොඳට සුද්ධ කරනවා. සුද්ධ කරලා උස් පහත්යෙන් සම කරලා ඊළඟට ගල් බොරළු අයින් කරලා රමණීය භූමි භාගයක් හදාගෙන මේ රමණීය භූමි භාගයේ ඒසිකා ස්තම්භය හදලා ඊළඟට ප්‍රාකාර ඔසවලා වාසල් දොරටු අට්ටාල පුලුල් මාංමාවත් හදලා සුවිශාල මාර්ග ප්‍රධාන මාර්ග හදලා ඊළඟට ආරාම උයන් විල් පොකුණු ආදී හදලා දේවස්ථාන හදලා දොස් රහිත වූ නගරයක් නිර්මාණය කරනවා ඊට පස්සේ මේ නගරය නිර්මාණය කරලා නගරයේ මේ ඉදිරියට පැවතෙන්න කටයුතු ඔක්කොම යොදවලා මිනිස්සුත් ඒකට යොදවලා ආහාර පාන ඔක්කොම යොදවලා ඒ නගරේ නිර්මාණය කරපු කෙනා යනවා. නගරේ හදපු කෙනා යනවා දැන්. කාලයක් යනකොට අර හදපු නගරේම කෑම බීම බහුලයි. ජනී ජනයා බහුලයි. ගොඩාක් සැප සම්පත්තියෙන් ආඩ්‍ය වෙනවා. ජනාසීරණ වෙනවා. ඒ වගේම රජ සිටු මැතිවරු පහළ වෙනවා. ඊළඟට ඇත් ආශ්‍රිය පාබල කියන සේනාවලින් දනුග්‍රාහකයන්ගෙන් කඩුගත් අයගෙන් කොඩිගත් අයගෙන් සේනාවන්ගෙන් දන් දෙන අයගෙන් ඇමතිවරුන්ගෙන් රාජපුත්‍රයන්ගෙන් යෝධයින්ගෙන් සූරයින්ගෙන් මල්ලෝ පොර කරන අයගෙන් දැසිදස්සන්ගෙන් රාජබටයන්ගෙන් මල්ලවයින්ගෙන් ගණිතඥයන්ගෙන් ඊළඟට උයන් වතු අලංකාර කරන අයගෙන් උයන පිහන අයගෙන් කරන වෑමියන්ගෙන් නහවන්නන්ගෙන් රන්කරුවන්ගෙන් මල්කරුවන්ගෙන් ලීවඩුවන්ගෙන් ඊයන්කරුවන්ගෙන් ලෝහකරුවන්ගෙන් පිරිල යනවා අර නගරය බලන්න මේ නගරයක ඉන්න ඕන පිරිස මැණික් කරුවන්ගෙන්, පේස කරුවන්ගෙන්, කුමල් කුඹල් කරුවන්ගෙන්, ලෝහ කරුවන්ගෙන්, සොම්මරුන්ගෙන් රතකාරකයන්ගෙන් ඇද්දල වැඩ කරන්නන්ගෙන් ඒ වගේ ලනු අඹරන්නන්ගෙන් නූල් කටින්නන්ගෙන් පඳු ගසන්නන්ගෙන් දුනුදිය තනන්නන්ගෙන් හීවඩුවන්ගෙන් චිත්‍රකාරයන්ගෙන් රජකයන්ගෙන් සන්නාලියන්ගෙන් රම්මස තනන්නන්ගෙන් රෙදිපිලිවෙලෙන්දන්ගෙන් සුවඳ තනන්නන්ගෙන් තනමිටි ගෙනෙන්නන්ගෙන් බත් බැලයන්ගෙන් පළවැල ගෙනෙන්නන්ගෙන් මුල්වැල ගෙනෙන්නන්ගෙන් ව්‍යංජන උයන අයගෙන්, මත්ස්‍ය උයන අයගෙන්, වෙලෙන්දන්ගෙන්, සුරා වෙලෙන්දන්ගෙන්, ගී කියන්නන්ගෙන්, නතන්නන්ගෙන් මේ විදිහට කෙලවරක් නැතුව කෙලවරක් නැතුව එක එක ශේස්ත්‍රයේ අය අර නගරේ පහළ වෙනවා. ඊට පස්සේ පස්සේ කාලේ නුවණ තියෙන මිනිස්සේ මේ නගරයට ගියාට පස්සේ කල්පනා වෙනවා හත්තිලහුවේ මෙහෙම නගරයක් නම් නිර්මාණය කරන්න බෑ සාමාන්‍ය මොලයක් තියෙන කෙනෙකුට නම්. මේ නගරේ නම් නිර්මාණය කරලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කියලා අර නගරේ තියෙන ਸਰව සම්පූර්ණ බවත් එක්ක ඔහුට හිතෙනවා. ආන් මේ වගේ තමයි මහ රජාණෙනේ. අසම වූ අසම සම වූ අසම කියන්නේ කිසි කෙනෙකුට සමාන නෑ අපේ බුදුරජාණන් වහන්සේ. අසම සම කියන්නේ සමාන වෙන්නේ තවත් බුදු කෙනෙකුට. ඒ වගේම අපපටි සම අසද්දෘස ඔය හැම දෙයකින්ම කියන්නේ දෙවෙනි වෙන්නේ නැහැ කියන එක. අතුල්‍ය වූ තුලණය කරන්න බැරි. මිනිය නොහැකි අපමෙය වූ අපරමිත වූ අමිත ගුණයෙන් යුතු සකල ගුණෙන් මුදුන්පත් වූ අනන්ත වීරියෙන් යුතු අනන්ත තේජෝ බලයෙන් යුතු අනන්ත ධෛර්යයෙන් යුතු අනන්ත බලපරාක්‍රමයෙන් යුතු සම්බුදු බලයෙන් මුදුන්පත් වූ සේනා සහිත මරු පරදවා දෘෂ්ටි ජාලේ බිඳ දමා අවිද්‍යාව වනසා විද්‍යාව උපදවා සද්ධර්ම ගිනිසිලුව උඩට ඔසවා ਸਰුවඥතා ඥානයට පත්ව දිනන ලද සංග්‍රාම ඇතිව සද්ධර්ම නගරේ අපේ බුදුරජාණන් වහන්සේ මැව්වා. ලේසියෙන් නෙමෙයි මැව්වේ. පහසුවෙන් නෙමෙයි දුෂ්කරව මැව්වේ. කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට සද්ධර්ම නගරේ මැව්වා. මහරජාණෙනි මේ නගරේ මවනකොට සීලේ නැමැති ප්‍රාංකාරයක් දැම්මා. දැන් මේ බුද්ධ ශාසනයේ නැමැති අපි කියනවානේ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. මේ සදහන් නගරයයි. නිවම් පුරේට ඇතුල් වෙන්න. මිනිස්සු කියනවනේ වචන. මේ කියන සද්ධර්ම නගරයේ වටේටම තියෙන ප්‍රාකාරය තමයි සීලය. එතකොට වින්වත්නි සීලේ නැත්තම් ත්‍රාකාරයේ නැත්තම් රට ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් හොයාගෙන සදහන් නගරයේ සමාජිකයෙක් වෙන්න කල්පනා කරන කෙනාට ත්‍රාකාරයක් තියෙන්න ඕන. ඒ තමයි සීලය නැමැති. ලැජ්ජාව නම් දියාගලින් යුතුයි. તો ත්‍රාකාරය වටා ලැජ්ජාව තියෙනවා. මේ මේ අධ්‍යාගල එතකොට පින්වත්නි සීලය කියන ප්‍රාකාරයෙන් එයාට හානියක් වුණොත් එimhe ඊළඟට වැටෙන්න ඕන ලැජ්ජාවට හරිය. සීලයට හානියක් වුණත් ලැජ්ජාවයි ඉපදිච්ච ගමන් නේද ආපහු හැදෙන්නේ. එහෙනම් ඒ ඇලෙන් හරි තියෙන්න ඕන ආරක්ෂාවක් එයාට. ඊට පස්සේ තියෙන්න ඕන ඥානෙ නැමැති වාසල් දොරටුව නුවණ නැත්නම් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න බෑ. වීරිය නැමැති අට්ටාලෙන් යුතු වෙන්න ඕන. වටේට ආරක්ෂක විදි විධාන. ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රකීලය. සිහිය නැමැති දොරටු පාලකයාගෙන් යුක්ත වෙන්න ඕන. සිහිය තියෙන්න ඕන දොරටු පාලකයා වගේ කියනවා. දැන් බුද්ධ ශාසනයේ සිහිය දොරටු පාලකයාට උපමා කළේ. එතකොට සිහිය කියන්නේ මේ වගේ. දැන් ඔන්න හිතන්නකොන්න දොරටු පාලකෙක් ඉන්නවා. ආරක්ෂාවට කෙනෙක් අපි දාලා තියෙන දොර ළඟ. එතකොට මෙයා එන එන ඔක්කොටම එන්න දෙනවා නම් ඒ මුරට දාලා වැඩක් තියනවාද? දොරටු පාලකයා කියන්නේ එන අය විමසනවා. ඕන අය ගන්නවා අනිත් අය බැහැර ගන්නවා. ඒක තමයි යාගේ ඩියුටිය. ඒ වගේ තමයි ඇහැට එන හැම රූපයක්ම බල බල ඉන්නවා නම් ඔහුට සිහිය නැහැ. කනට එන හැම ශබ්දයක්ම අහ අහ ඉන්නවා නම් ඔහුට සිහිය නැහැ. දොරටු පාලකෙක් නැහැ නේ තේරුම් බේරුම් කරගන්න. ඒ වගේ ඉඳුරන් වලට ගෝචර වෙනදී පිස්සෙක් වගේ මේ මත්තේම නැහිලා ඉන්නවා නම් ඒවා තේරුම් බේරුම් කරගන්න නැතුව මේක මට හොඳයි මේක නරකයි කියලා ඔහුට දොරටු පාලකෙක් නැහැ. එහෙනම් මේ බුද්ධ රාජ්‍යයේ ශ්‍රීය නැමැති දොරටු පාලකයා ඉන්නවා. ඊට පස්සේ මේ බුද්ධ රාජ්‍යයේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයෙන් ලොකු ප්‍රාසාදයක් තියෙනවා. ඒ ප්‍රාසාදයේ නැංගම හාත්පස පේනවා. ඒ තමයි ප්‍රඥාව. දැන් මේ ලංකාවේ තියෙන ප්‍රශ්න උනත් ප්‍රඥාවන්තයෙකුටනේ හරියටම තේරෙන්නේ. අපි කවුරු හරි සිංහලයට බැන්නා කිව්වොත් සිංහලයා කිපෙනවා. ඊළඟට වෙනත් ආගමකට බැන්නා කිව්වොත් උන් කිපෙනවා. ආගමකට බැන්නා කිව්වොත් ආගමට අදාළ කෙනා කිපෙනවා. නමුත් කවුරුත් දන්නේ මේ එක එකාව උසිගන්නන්නේ කවුද කියලා. එක එක්කෙනාව උසිගන්නන්නේ කවුද කියලා කවුරුත් දන්නේ ඒ වගේ ඇත්තටම දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ හරියටම කෙනෙකුට තේරුනොත් එහෙම පුදුම විදිහට දුක හිතෙනවා අනුකම්පා හිතෙනවා සිංහල ජාතිය ගැනත් මුස්ලිම් ජාතිය ගැනත් අන්‍ය ජාතින් ගැනත් ඔක්කොම ඉක්තෝ කරගෙන අපිට පේන්නේ නැති නොපෙනෙන අතකින් මොකද්ද විනාශයක් කරන්න යනවා. මේ ඔය උදාහරණය දුන්නේ ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැංග කෙනාට තමයි නගරේ පුරාම වෙන සිද්ධි ටික පේන්නේ උඩට ගිය කෙනාට. ඒකට නුවණ ඕන. ඊට පස්සේ ගැඹුරු ධර්මයේ නැමැති සතර මං සම්දි තියෙනවා. ගැඹුරු ධර්මය කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය, ආයතන, ඊළඟට පටිච්ච සමුප්පාදය, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ විදියට තියෙන ධාතු කොටස්. දුරේ එක හතර මං හන්දියක්. ඒ කියන්නේ මේ හන්දියෙන් හතර පැත්තකට යන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ගහම්බීර ධර්ම කියන එකෙන් ඕන පැත්තකින් ගිය හැකි අවබෝධ කරගන්න ඕන නම් පංච උපාදානස්කන්ධය පැත්තෙන් ගිය හැකි. ඕනේ නම් ආයතන හය පැත්තෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් ස්කන්ධ වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් ධාතු වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් පටිච්ච සම්පාදේ වශයෙන් අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් කය මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් වේදනාව මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් සිත මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. ඕනේ නම් ධර්මතා මුල් කරගෙන අවබෝධ කරන්න පුළුවන්. මේක බුද්ධ ශාසනයේ තියෙන හතර මං හන්දි වගේ අර නගරය ඇතුලේ ඊට පස්සේ තියෙනවා විනය නැමැති විනිශ්චයකරුවන් දාලා ඉන්නේ මේ බුද්ධ ශාසනය. යාලා තමයි විනිශ්චය කරන්නේ. උඹ නගරේ පියාගන්නවද නැද්ද? විනයෙන්. ඊට පස්සේ සතිපට්ඨාන නැමැති වීදියෙන් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ සැරිසරන්න නම් සතර සතිපට්ඨාන නැමැති වීදිවල යන්න ඕන. ඊට පස්සේ තියෙනවා එහි ආපනශාලා තියෙනවා. මොනවද ආපනශාලා කියන්නේ මල් වෙළඳ සැල්, සුවඳ වෙළඳ සැල්, පළතුරු වෙළඳ සැල්, බෙහෙත් වෙළඳ සැල්, ඖෂධ වෙළඳ සැල්, අමෘත වෙළඳ සැල්, මැණික් වෙළඳ සැල්, සියල්ල විකුණන වෙළඳ සැල්, සුපර් මාකට්. සම්පූර්ණයෙන් අර නගර සැලසුම් කරන කෙනා මේ ඔක්කොම නගරේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ මිනිඳු රජුරු අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ අපි ওই මල් වෙලද සැලකුවේ මොකටද? මහරජාණනි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ භාවනා අරමුණු අපිට කියලා දුන්නා. ඒවා තමයි මල් වෙලඳ සැල. බුදුරජාණන් වහන්සේ තමයි භාවනා අරමුණු ටික කියලා දුන්නේ. මේ බලන්න මේවා අහන්න ලැබෙන එකත් වාසනාවක්. මේකේ තියෙනවා එනං අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව අසුභ සංඥාව ආදීනව සංඥාව පහන සංඥාව විරාග සංඥාව නිරෝධ සංඥාව සබ්බ ලෝකේ අනිරත සංඥාව සබ්බ ලෝකේ අනිච්ච සංඥාව ආනාපාන සතිය දැන් ඔය ගැන තියෙනවා අර මොන සූත්‍රයේද තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ ඔය භාවනා අරමුණු ටික විස්තර කරලා තියෙනවා. ඔය මල් වෙළඳ සැලේ තමයි තියෙන්නේ කොහා. ඊළඟට තියෙනවා පින්වත්නි උද්දුමාතක සංඥාව කියලා භාවනාවක් තියෙනවා. ඒ තමයි මැරිච්ච මිනිහක් උඩු බැලිය අතට ඉන්නවා දැකලා ඒ මිනිහ අරමුණු කරගෙන භාවනා කරනවා අසුබේ. ඒකට කියනවා උද්දුමාතක සංඥාව කියලා. ඊට පස්සේ තියෙනවා නිල් වෙලා ගිය මිනිහක් බලාගෙන ඒ අරමුණ හිතට අරගෙන අසුභ භවනාවක් කරනවා. ඒකට කියනවා විනීලක සංඥාව ඊළඟට තියෙනවා සැරව වැగిරෙන මිනිහක් දැකලා ඒ සැරව වැగిරෙන මිනිහ හිතට අරගෙන භවනා කරනවා. ඒකට කියනවා විපුබ්බක සංඥාව කියලා. ඊළඟට තනින් තන සිදුරු වෙලා ඕජාව ගලන මස් කෑලි අයින් වුණ ශරීරය දිහා බලලා භවනා කරනවා. ඒකට කියනවා විචිද්දක සංඥාව කියලා. ඊළඟට සතා සෙව්පාවා ශරීරේ කාලා කාලා තැන් තැන් වලට අත්පය ගෙනියලා දාලා තියෙන මිනිහ දිහා බලාගෙන භවනා කරනවා. ඒ සංඥාව හිතට අරන් වඩනවා. ඒකට කියනවා වික්කායිත සංඥාව කියලා. මේ බලන්න බුද්ධ ශාසනයේ තියෙන භාවනා අරමුණු සමහර අය අහලවත් නැහැ. මේවනේ භාවනා අරමුණු කියන්නේ. ඊළඟට මල සිරුරේ තැන් තැන් වල කෑලි විසිරිලා තියෙනවානේ. ඒ විසිරිලා තියෙන මල ඒ කෑලි ටික දිහා බලාගෙන ඒක හිතට ගන්නවා ඒ සංඥාව. ඔය ඊට පස්සේ ඒ ස්වභාවය මටද වෙනවා කියලා හිත ඒකේ පවත්නවා. ආන්න ඒකට කියනවා විකීර්තක සංඥාව කියලා. ඊළඟට මලකුණේ අතපය දැන් සත්තු සිව්පාව කාලා අත වෙන පැත්තකට අරන් ගිහිල්ලා කකුල් දෙක වෙන පැත්තකට අරන් ගිහිල්ලා. ඒකට තැන් තැන්වල කෑලි බෑලි තියෙන මලකුණේ. ආන්න ඒකට කියනවා හත වික්කිත්තක සංඥාව කියලා. ඊළඟට මලකුණේ ලේ වැగిරෙනවා දිහා බලාගෙන ඉඳලා මලකුණේ හිතට භාවනා අරමුණක් ගන්නවා. ඒකට කියනවා ලෝහිතක සංඥාව කියලා. ඊළඟට මලකුණේ පණුව එනවා එනවා මැරිච්ච මලකුණේ නහයෙන් එන පණුව කණෙන් යනවා. කණෙන් එන පණුව නහයෙන් යනවා. නහයෙන් එන පණුව කටින් යනවා. කටින් එන පණුව නහයට යනවා. නහයෙන් එන පණුව කන් වලින් යනවා. කන් වලින් එන පණුව මල මුත්‍රා ගුද මාර්ග වලින් යනවා. හැම තැනින්ම බස්සට ටිකක් එහිරුවා වගේ පණුව වැగిරි වැగిරි ඉන්නවා. ආන්න ඒකට කියනවා පුලවක සංඥාව කියලා. ඊට පස්සේ ඇට සැකිල්ල විතරක් තියෙනවා දැකලා ඇට සැකිල්ල හිතට ගන්නවා. ඒකට කියනවා අට්ටික සංඥාව කියලා. මෛත්‍රී සංඥාව, කරුණා සංඥාව, මුදිතා සංඥාව, උපේක්ෂා සංඥාව, මරණානුස්සතිය, කායගත සතිය මේවා තමයි බුදුරජාණන් වහන්සේ වදාරපු භාවනා අරමුණු. ඊට පස්සේ මහරජාණනි කවුරු හරි කැමති නම් ওই විදිහට භාවනා අරමුණක් අරන් හිතේ පිහිටුවාගෙන හිතේ රාගෙන් මිදෙනවා, ද්වේෂයෙන් මිදෙනවා, මෝහයෙන් මිදෙනවා, සසර සැඩ පහරෙන් මිදෙනවා. කෙලෙස් බැහැර කළා විරජ පිරිසුදු පවිත්‍ර උපතක් නැති ජරාවක් නැති මරණයක් නැති සදා සැපත ඇති සිහිල් බවට පත් වූ නිර්භය වූ උත්තම නගරය වූ නිර්වාණ නගරයට පිළිපන් සිතක් හදා ගන්නවා ඕක තමයි මල් වෙලඳ සැල පින්වතුනේ හිතන්ද මල් වෙලඳ සැල කියන්නේ දන්සලද්ද වෙලඳ සැලද්ද දන්සලද්ද වෙලඳ සැලද්ද දන්සලේ වෙළඳසැලේ වෙනස මොකද්ද? ඈ? දන්සලේ නිකන් කන්න පුළුවන්. වෙළඳසැලේ සල්ලි ඕන. ඔන්න බලන්න ලස්සන මේ වචන ටිකක් තියෙනවා. කම්ම මූලං ගහිත්වාන ආපනං උපගච්ඡත. කර්මේ නැමැති සල්ලි අරන් මල් වෙළඳ සැලට ඵලයල්ලා. ආරම්මණං කිනිත්වාන තතෝ මුංචත මුත්‍ත්‍යා ඒ අර භාවනා අරමුණම නැමැති මල ගන්ධ තියෙන්නේ කුසල් නැමැති සල්ලි වලින් මේකේ අර්ථය මොකක්ද එහෙනම් භාවනාවක් වැඩෙන්න මොනවද ඕනන්නේ පින ඕන භාවනාවක් වැඩෙන්න සංසාරේ තමන් කරපු පින ඕන එහෙනම් සමහරලට අසුබේ වැඩෙන්නේ නැත්නම් ඒ අසුබේ වැඩෙන විදිහේ කුසලයේ Taman තුල මෝරලා නැහැ. මෛත්‍රිය වැඩෙන්නේ නැත්නම් ඒ මෛත්‍රිය වැඩෙන විදිහේ මෝරලා නැහැ. ආන්නේ කුසල් මෝරන්ට ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ශ්‍රද්ධාව වදාළේ. තුනුරුවන්ට පහදින්න පහදින්න සිල් ගුණ දැන් හිතේ මෝරන්න මෝරන්න ඉන්ද්‍රිය සංවරය මෝරන්න මෝරන්න භාවනා අරමුණක් හිතේ පුරුදු කරන කුසලයේ වැඩෙනවා. ඒ කුසලයේ වැඩුණාට පස්සේ තමයි පින්වත්නි භාවනා අරමුණ හිතෙන් දියුණු කරගන්න පුළුවන්නේ. මතක තියාගන්න භාවනා අරමුණු කියන ඒවා මේ මේ දන්සලකින් ගිහිලා ඔහේ නිකන් කාලා ඉන්නා වගේ ආවට ගියාට භාවනා අරමුණ ස්පර්ශ කරන්න බෑ. ආවට ගියාට භාවනා අරමුණු ස්පර්ශ කරන්න ගිහිල්ලා තමයි අනේක ප්‍රකාර මතවාද කියාගෙන ওই එක එක සමයන් නටන්නේ මිනිස්සු. හරියට භාවනා අරමුණක් පුරුදු කරගෙන යන්න කුසල් ඕන. ඒ ඒකනේ දැන් ඔන්න බලන්න සුණක් අත්තට භාවනා කරගෙන යනකොට දේව රූප පේනවා. හැබැයි දෙවියන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට මේක කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා සුණක් අත ඕකට මහන්සි වෙන්න එපා. ඊට පස්සේ මෙයා තරහ වෙලා ගස්සගෙන ගියා. බුදුරජාණන් සංඝයාට වදාලා පින්වත් මහණෙනි ඔය සුණක් අත සංසාරේ පැවිදි භික්ෂුවගේ කනට තරහ සිතින් ගහලා තියෙනවා. ඒ කර්මයේ මුල් කරගෙන මොහු කොතරම් භවනා කළත් දිව්‍ය ශ්‍රවණේ පහළ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් බලන්න එක එක පියවරට එක එක කුසල් බලපාන හැටි, එක එක අකුසල් බාධා කරන හැටිත් බලන්න. ඒ නිසා හරියට පරිසම් වෙන්න ඕන බුද්ධ ශාසනය. Tamanට ගන්න බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන ප්‍රතිලාභයක්. Taman නොදන්නා නිසා Taman කෙරෙන පාපයකින් වැළකෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ස්වාමිනී මල් වෙලඳ සැල කියන්නේ මොකද්ද? හරි ලස්සනට විස්තර කරනවා. මල් වෙලඳ සැල කියන්නේ සීලයට. මේ සීල සුගන්ධේ තවරාගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ තුන් ලෝකෙම සුවඳින් බබලනවා. උඩු උඩු දිශාවට යටි දිශාවට දිශා අනුදිශාවලට සීල සුවඳ පැතිරිලා යනවා. මේ ලෝකේ තියෙන සමහර සුවඳ සුලඟහමන දිශාවට විතරයි යන්නේ. ඒ සීල සුවඳ ගොඩාක් දුරට පැතිරෙනවා. කියනවා රජතුමනි පංච සීලය, අට සීලය, දස සීලය, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සීලය මේ ඔක්කොම සීලය සිල් වෙළඳ සැලේ තියෙන සුවඳ වෙළඳ සැලේ. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළා න පුප්ප ගන්ධෝ පටිවාතේමි පටිවාතමේති න චන්දනම් සගර මල්ලිකාවා සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බා දිසා සප්පුරිසා පවාති සපු දුනුකේ නාදි මල් සුවඳ උඩු සුළඟට යන්නේ සඳුන් තුවරලා බෝලිද්දාදී සුවඳ උඩු සුළඟට යන්නේ නැහැ. ඒ සත්පුරුෂයාගේ සීල සුවඳ හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ සීල සුවඳමයි අනුත්තර. ඊට පස්සේ තියෙනවා අප්පමත්තෝ අයං ගන්ධෝ යෝයන් තගර චන්දනී යෝච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ සඳුන් තුවරලාදි හමන මේ සුවඳක් ඇද්ද මේ අල්ප මාත්‍ර සුවඳක් සිල්වතුන්ගේ යම් සුවඳක් ඇද්ද ඒ උතුම් සුවඳ දෙව්ලොවත් සමහගෙන යනවා ඒ නිසා ඔබ යම් කිසි සීලයක් රකින්නවාද ඒ සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ මේ සුවඳ කොහෙන්ද ආවේ කියලා දෙවියෝ බලනවා ඔබ අවංකව පංචශීලයක් රකින්නවා නම් අවංකවම අටසීලේ රකින්නවා නම් අවංකවම බඹසරක් රකින්නවා නම් අවංකවම සාමණේර සීලයක් රකින්නවා නම් අවංකවම උපසම්පදා සීලයක් රකින්නවා නම් ඔය සුවඳ දෙව්ලොවට ගිහිල්ලා තියෙන්නේ හැබැයි ওই සුවඳ පැතිරිලා දෙව්ලොවට යනකොට අසුර ලෝක භූත ලෝක ඔක්කොම පාස් කරගෙන යන්නේ අසුරයෝද භූතයෝද ඒ සුවඳ එන තැනට අප්පිරියයි. ඔවුන් බලන්නේ සීලේ නැති කරන්න. ඒ නිසායි කාලයක් හොඳට සිල් රකින්න අයට බාධා පැමිණිලා මේ සීලයට අනතුරු වෙන්නේ. හැබැයි මේ බුද්ධ රාජ්‍යයේ හැම පැත් රාජ්‍ය ඇතුළට ආපු කෙනාට අර ප්‍රාකාරයෙන් ඉන්නේ සීලේ නැමැති ප්‍රාකාර ලැජ්ජාව නැමැති දියාගල ප්‍රඥාව නැමැති ප්‍රාසාදයෙන් ඈතෙනවා පේනවා. ඒ සද්ධාව නැමැති ඒසිකා ස්තම්භයේ තියෙනවා. වැටුණොත් ගොඩ යන විදිය තේරෙනවා. ඉතින් මේ නගරේ රැකෙන්න පුළුවන් මේ ಗುಣධර්ම ඔක්කොම තියෙනවා ඉතින් ඒ නිසා සීල දැන් එතකොට තියෙනවනේ මේක කර්මයෙන්නේ ගන්න තියෙන්නේ. එහෙනම් තේරෙන්නේ නැද්ද? හරියට පංචශීලයක් රකින්නත් සංසාරේ කරපු පිනක් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට සිල් රකින්න උපකාරක ධර්මයක් විදිහට වදාහලා ඒ තමයි ආචාර ගෝචර සම්පන්න බව. හොඳට ඇවතුම් පැවතුම් තියෙන එක ඊළඟට වත්පිළිවෙත් කරන එක අතුපතු ගානේවා වැසිකිලි කැසිකිලි සෝදනේවා මම්මස් සෝදනේවා ඊළඟට බෝමලු සෑමලු අතු ගානේවා ඒ ඔක්කොම කුසල් බලේ සීලයට අනුබල දෙනවා. එතකොට මේ සීලයක් වුණත් නොකඩවා එක දිගට කරගෙන යන්න ඔහුට නොපෙනෙන විදියට පිනෙන් අනුබලය දෙනවා. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි පළතුරු වෙළඳ සැල කියන්නේ මොකද්ද? පළතුරු වෙළඳ සැල තමයි ඵල. ඵල තමයි සෝවම් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය, ශුන්්‍යතා ඵල සමාපත්තිය අනිමිත්ත ඵල සමාපත්තිය, අප්‍රණිහිත ඵල සමාපත්තිය. ඒ කියන්නේ අනිත්‍ය දර්ශනයෙන්ම හිත සමාධිමත් කරලා තියෙනවා. ඒ සමවතර සංවැදිලා ඉන්නවා. ඒ ළඟට දුක්ඛ දර්ශනයෙන්ම හිත සමාධිමත් කරනවා. ඒකටම සංවැදිලා ඉන්නවා. අනාත්ම දර්ශනයෙන්ම හිත සමාධිමත් කරනවා. ඒකටම සංවැදිලා ඉන්නවා. අප්‍රණිහිත ඵල සමාපත්තිය. ඊට පස්සේ මේන් යම් කිසි කෙනෙක් කැමති නම් පළතුරු වෙළඳ සැලේ ඕවා තියෙනවා. හැබැයි මේක දන්සලක් නෙවෙයි. සල්ලි ඕන. එහෙනම් ගිහිල්ලා කියන ඕනම කෙනෙකුට ඒකෙන් ගන්න පුළුවන් Tamange මිල තියෙන විදිහට කෙනෙකුට ගන්න පුළුවන් සෝහම් ඵලයේ විතරයි. කෙනෙකුට ගන්න පුළුවන් සකදාගාමි ඵලයේ විතරයි. කෙනෙකුට ගන්න පුළුවන් අනාගාමි ඵලයේ විතරයි. කෙනෙකුට ගන්න පුළුවන් අරහත් ඵලය. දැන් මේකේ තියෙනවා උපමාවක් කියනවා රජතුමනි නিত্য ඵල තියෙන හැමදාම gedhi හැදෙන අඹ තියෙන උයනක් තියෙනවා. ඒ උයනට ඇතුල් වෙන්න සල්ලි ඕන. ඒ සල්ලි දුන්නට පස්සේ Tamanට තියෙන මුදලට අනුව ඕන තරම් අඹ අඹ කඩාගෙන ඉන්න පුළුවන්. ආන් මේ වගේ තමයි කියනවා. Taman ගාව තියෙන කුසල සම්පත්තියට පුණ්‍ය සම්පත්තියට අදාළ ඵලය අරන් එන්න කියනවා. එහෙම තමයි කියනවා පළතුරු වෙළඳ සැල. ඒ නිසා අද කාලේ ගොඩාක් සල්ලි නැති අය කඩවල වලට ගිහිල්ලා බලාගෙන ඉන්නවා පළතුරු ටික දිහා සෝවම් ඵලයක් පේනවා සකදාගම් ඵලයක් පේනවා අනාගම් ඵලයක් පේනවා සල්ලි නෑ මොනව කරන්නද ඊට පස්සේ කියනවා කම්ම මූලං ජනා දත්වා ගන්නහන්ති යමතම් පලං තේන තේ සුඛිතා හොಂತಿ යේන කීතා අමතප්පලං ඔය අමෘත ඵලය කම්ම මූලෙන් ගිහිල්ලා අරන් එන්න කියනවා කුසල් නැමැති ධනෙ දීලා ගන්න කියනවා ඒතර පින් කරන එක කුසල් කරන එක කොච්චර උපකාරයිද ඒතර පින් කරන කුසල් කරන එකට ගරහනවා කියන්නේ බලන්න මුළු බුද්ධ ශාසනයෙම සදහන් නගරයට ඇතුල් වීම වළක්වනවානේ මේ රහතන් වහන්සේලානේ මේවා විස්තර කරන්නේ. මේ අරහත්ත්වයටපත් උන චතුපටි සම්විදාලාභේ රහතන් වහන්සේ නමක් නාගසේන මහ රහතන් වහන්සේ. මේ අද අද කාලේ මේ කටහැකර කමට කියවන්න ගන්න අය පිනටත් ගරහනවා කුසලෙටත් ගරහනවා සීලෙටත් ගරහනවා පින්වතුනි සීලය කියන එක බුද්ධ ශාසනයේ විස්තර වෙන්නේ මහ පොළොව වගේ කියනවා. නටන්න උඩපනින්ද සෙල්ලම් දක්වන්න හැම එකක්ම කරන්න පුළුවන් පොළව උඩ ඉඳලා කියනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ කෙලෙස් සතුරන් නසනවා නැමැති රණ බිමට පය තියන්න තියෙන්නේ සීලේ නැමැති පොළව තිබ්බොත් කියනවා. සීලේ නැමැති පොළව නැතුව කොහේනම් සටන් කරන්නද? කෙලෙස් සමග ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේසා අනුකම්පාවෙන් විස්තර කළා තියෙද්දී යම් කිසි කෙනෙක් මේ කුසල් වලට ගරහනවා කියන්නේ ඔහු බොහෝ කාලයක් අයහපත පිණිස දුක පිණිස පෞරස් කර ගන්නවා. ඊළඟට අහන ස්වාමීනි බෙහෙත් ශාලාව කියන්නේ මොකක්ද? දැන් මෙතන දෙකක් විස්තර වෙනවා පින්වත්නි. ඒ තමයි බෙහෙත් ශාලාව කියලා එකක් විස්තර වෙනවා බෙහෙත් වෙළඳසැල කියලා එකක් විස්තර වෙනවා. ඒ ඒ මොකද්ද ඒකේ ස්වභාවය? බෙහෙත් ශාලාව කියන්නේ තමන්ගේ ලෙඩේ කියලා ලෙඩේ හොයාගන්න තැන. සහ ලෙඩේට බෙහෙත් දෙන තැන. මේ බෙහෙත් කියන තැන. අපි කියමුකෝ ඔබගේ උපමාවෙන් කිව්වොත් එහෙම අපි ડોක්ටර් කෙනෙක් channel කරනවා. උන්දර ડોක්ටර්ත් එක්ක කතා කරාට පස්සේ ડોක්ටර් දැන් බෙහෙත් ටික ලියලා දෙනවා. හරිද? ඕක තමයි බෙහෙත් ශාලාව. අර බෙහෙත් දෙන කවුන්ටරේ තියෙනවනේ ෆාමසි හරිය. ඒක තමයි බෙහෙත් වෙළඳසැල. ඔන්න දැන් ඒක මම කලින්ම විස්තර කළේ මේක තේරුම් ගන්න. ඔන්න බලමු. ස්වාමිනේ බෙහෙත් ශාලාව කියන්නේ මොකද්ද කියනවා. භාග්‍යතුන් වහන්සේ බෙහෙත් වර්ග වදාරන ලද්දේය. ඒ බෙහෙත් වලින් භාග්‍යතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා කෙලෙස් විසවලින් මුදවනවා. ඒ බෙහෙත් මොනවාද? මහරජාණෙනි චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ ඔය එක බෙහෙතක්. ඊට පස්සේ ඒ තමයි දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් අවබෝධ කරන අපේක්ෂාවෙන් ධර්මය අහනවද? ඔන්න බලන්න. යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අපේක්ෂාවෙන් ධර්මය අහනවද? ඔහු ඉපදීමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුක්, මානසික දුක්, උපායාස වලින් මිදෙනවා. මහරජාණනි මේ භාග්‍යතුන් වහන්සේගේ වෙළඳ සැල බුදුරජාණන් වහන්සේගේ වෙළඳ සැල කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයට. මේ ශ්‍රී සද්ධර්මයෙන් තමයි අපේ ලෙඩ ටික හොයාගන්න පුළුවන්නේ. ඉරිසියාව නැමැති ලෙඩේ තියෙනවා රාගය නැමැති ලෙඩේ තියෙනවා ද්වේෂය නැමැති ලෙඩේ තියෙනවා මෝහය නැමැති ලෙඩේ තියෙනවා කියලා මේක ඇතුලේ කැකෑරෙන කෙලෙස් රෝග ටික හොයාගන්න පුළුවන් නේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ශ්‍රී සද්ධර්මයේ නිසා බෙහෙත් වෙලඳසල යේකේචි අගදා ලෝකේ විසානම් පටිබාහකා ධම්මගත සමන්නත්ති ඒසම් පිවත බික්කවෝ ලෝකෙහි විස නසන්නා වූ යම්කිසි බෙහෙතක් ඇද්ද? ඒ අතර ධර්මයේ නම් වූ බෙහෙතට සමාන කෙනෙක් නැහැ. මහණෙනි, එය පානය කරව. දැන් මේ අද බෙහෙත් මේ කියන්නේ. ඔබ ධර්මය අහන්න එනවා කියන්නේ බෙහෙත් ගන්න ඇවිල්ලා. කෙලෙස් රෝගෙට. ඊට පස්සේ ඔන්න දැන් ඕක තමයි බෙහෙත් ශාලාව. හැබැයි මේ බෙහෙත් ශාලාවට ගිහිල්ලා ලෙඩ ටික දැනගත්ත පමණින් ලෙඩ නැති වෙලාද? නෑ. ස්වාමීනි බෙහෙත් වෙළඳසැල කියන්නේ මොකද්ද? මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ විසින් අනේක ඖෂධ වදාරන ලද්දේ අර ලෙඩට බෙහෙත් ටික කිව්වා. ඖෂධ වර්ග ටික. වට්ටෝරු ඒ තමයි බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට ප්‍රතිකාර කරන ක්‍රමේ තමයි සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආර්යෂ්ටාංග මාර්ගය. භාග්‍යතුන් වහන්සේ මේ ඖෂධයන්ගෙන් මිත්‍යා දෘෂ්ටිය විරේක කරනවා. ඔන්න බෙහෙත් දෙන තැන ඔය. අර බෙහෙත් ලියන තැන සහ බෙහෙත ලෙඩේ හොයා ගන්න තැන. එහෙනම් ඔබ ලෙඩේ හොයා ගන්නවා වෙන්න පුළුවන් බනහලා. දැන් ලෙඩේ හොයාගත්තා නම් ඒක විරේක කරවන්න. ලය විරේක හෝ බඩ විරේක හෝ පත්තු බඳිනේවා හෝ තෙල් ගානේවා හෝ ඒ ටික කරන්න බෑ ලෙඩේ නැති වෙන්න. ඒක කරන්නේ සතර සතිපට්ඨානෙ යෙදෙන්න ඕන. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ගුණධර්ම දිනු කරන්න ඕන. ඒ තමයි කොච්චර බණ ඇහුවත් පිළිපදිනකල් බෙහෙත වැඩ කරන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් එලි පදිනකල් බෙහෙත වැඩ කරන්නේ නැහැ. ලෙඩෙක් දන්නවා බෙහෙතුත් තියෙනවා. බෙහෙත් ටික ගන්නම ඕන. දැන් අපිට තියෙන්නේ මේ 18 සංයම හැදිලා තියෙද්දී 18 සංයම සුව වෙන එකම බෙහෙත මේසුඩ තියාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි ඒකට හේතුව තමයි බෙහෙත අහගන්නත් දැන් මේක අපි channel කරලා යන්න එපා. එතකොට සල්ලි යනවා. බෙහෙත් ටික ගන්නත් එපා. එතකොට සල්ලි යනවා. ඒ තමයි මූල්‍ය ධනෙ තමයි කුසල්. සසරේ කරපු පින් කුසල් වලින් තමයි මේ වැඩපිළිවෙල කරන්න බලවන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ පුබ්බේත කත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති බව වර්ණනා කරන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පින් කරපු බව වර්ණනා කරනවා. ඊට පස්සේ කියනවා මුළු මිත්‍යා මාර්ගෙම විරේක කරනවා කියනවා. ඊට පස්සේ විරේක කරනවා කියනවා ලෝභය, ද්වේෂය, මෝහය හොඳට වමනය කරලා දානවා. වමනය කරලා දානවා කියන්නේ ඉතුරු නැතුවම සුද්ධ කරලා දානවා. ඒ බෙහෙත් ගත්තට පස්සේ ඊට පස්සේ තියෙනවා විපිලිසර බව, තීන මිද්දේ, පවට ලැජ්ජා බය නැති බව, සියලු කෙලෙස් වමනය කරනවා. පින්වත්නි හිතේ බුරබුරා නැගින රාගේ නැමැති ගින්න රෝගය ද්වේෂේ නැමැති රෝගය මෝහේ නැමැති රෝගය මේ ඇවිස්සි ඇවිස්සි එන්නේ තරහ කෝපය මේ ඔක්කොම ලෙඩ ටික විරේක කරවලා සෝදලා දාන්න පුළුවන් හැකියාවක් බුද්ධ ශාසනයේ තියෙනවා. හැබැයි ඒක හරියට කරගෙන යන්න ඕන. ඒකේචි ඕසදා ලෝකේ විජ්ජති විවිධා බහෝ යම්තා කෞෂද ලෝකේ තියෙනවද ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්ඛවෝ ධර්මයේ සමාන ඖෂධයක් නැහැ බීපල්ලා කිව්වා මේක පුදුම දෙයක් වෙනවත්නේ අපේ අසරණකම තේරුම් ගන්න වෛද්‍යවරයෙක් ඉඳිද්දී ලෙඩට බෙහෙත් ටික දීදී මේක බීපල්ලා කියද්දී බොන්නේ කියන එක තරම් අපිට අවහසන අවස්ථාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වැරදි නෑ. බෙහෙත් ටිකද වැරදි නෑ. මේ බුද්ධ ශාසනයට වචනයකින්වත් නිඳා කිරීම දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කාටවත් සුදුසු නෑ. උචිත නෑ. නින්දා ලැබීම නැමැති දේ ප්‍රහාණය කරපු ශාසනයක්. ධම්මෝසදම් පිවිත්වාන අජරාමරණං සියුම් හාවීත්වාච පස්සිත්වා නිබ්බුතා උපදික්ඛේ ධර්මයේ නැමැති ඖෂධේ පානය කරලා අජරා අමරණීය බවට පත් වෙලා දහම් මඟට ඇවිල්ලා කෙලෙස් ගෙවාගෙන පිරිනිවන් පාන්න කියනවා. පින්වතුනි හරිය බුදුමයි මේ බුද්ධ ශාසනයේ මිලින්ද ප්‍රශ්නෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ගාථා ටික අපිට එන්නේ. රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන ධර්මය. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි මොකද්ද ඔය අමෘත වෙනද සැලකුවේ? අමෘතය කියන්නේ ඒ සාදයක් ලෝකේ නැහැ. එහෙම කඩේකුත් තියෙනවා. මොකද්ද ඒ කඩේ? ඊට පස්සේ කියනවා මහරජාණනි බුදුරජාණන් වහන්සේ අමෘත වෙළඳ සැල වදාලා ලෝකයා ඒ අමෘතයෙන් අභිෂේක කළා. ඒ අමෘතයෙන් අභිෂේක ලැබූ දෙවියන් දෙවියන් මිනිසුන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් සදහටම මිදුණා. මොකක්ද මේ අමෘතය? කායගත සතියයි. මහරජාණෙනි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මතක නැද්ද කියලා අහනවා. යම් කෙනෙක් කායගත සතිය වළඳන්ද ඔහු අමෘතය වෙළඳුවා කියලා. මහරජාණන් භාග්‍යතුන් වහන්සේගේ අමෘත වෙළඳසැල කියන්නේ කායගත සතියේට මොකද්ද යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් අමෘතේ වළඳනවා. ඇයි ආනාපාන සතිය භාවනා වඩන්න වඩන්න යනකොට මේ උසුම රැල්ල සියුම් සියුම් වෙලා ගෙහිලා මුළු කයම සැහැල්ලු වෙලා උසුම රැල්ලේම හිත පවත්වා පවත්වා ප්‍රීතියෙන් සැපයෙන් සමාධියෙන් සිත එකඟ කර කර කර හලන උසුම පොදක්සේ කෙලිස් ගින්න හලලා දානවා. කායගත සතිය. අසුභ භාවනාව හරියට කරනවා නම් කාය අමෘතය. ඉරියාපත භාවනාව හරියට කරනවා නම් ධාතු මනසිකාර භාවනාව හරියට කරනවා නම් ඊට පස්සේ නව ජීවිතික භාවනාව හරියට කරනවා නම් අමෘතය. මේ කයෙහි යථා ස්වභාවය හරියට බලනවා නම් අමෘතය. ව්‍යාදිතං ජනං දිස්වා අමතාපනං පසාරේ කම්මේන නං චිවිත්වාන අමතං ආදේත බික්කෝ මෙතනක් තියෙනවා ජරා මරණ ආදීන් දුක්ඛිතෝ වසන ජනයා දැක අමෘත වෙළඳ සැල විවෘත කරන ලද්දේය සසරේ රැස්කල කුසල ධනෙන් එය මිලටගෙන මහණෙනි අමෘතය වළඳව ඇත්තටම මේ පිනක් කරලා දානයක් දීලා මේ දානේ පින්බලින් මා තුල කායානුපස්සනාව පිහිටත්වා කියලා පතන්නේ කවරහුද? එතකොට නේද මේ පිනෙන් උපරිම දේ ගත්ත වෙන්නේ. අපේ ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ කියා හිටිනවා දේශනා කරනවා මට මගේ බුදුරජාණන් වහන්සේ වරයක් දෙනවා නම් ලකුණ්ඩ බද්දේ ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වොත් පින්වත් ලකුණ්ඩ බද්දිය තුන් ලෝකයේතම සුවය පිණිස ඔබ වරයක් ඉල්ලන්න මගෙන් කියලා ලකුණ්ඩ බද්දිය සන්නාස කියනවා තුන් ලෝකෙටම යහපත පිණිස බුදුරජාන් වහන්සේ මට වරයක් දෙනවා නම් මං තුන් ලෝකෙටම යහපත පිණිස මං ඉල්ලනවා කායානුපස්සනාව දෙන්න කියලා. එච්චරම සිත ලෝකෙට එච්චරම සිත. අනේ කායානුපස්සනාව අපි පැහැස වාසය කරන්නේ කවදාද? ඔය සුවඳ අපි තවරා ගන්නේ කවදාද? ඔය අමෘතය අපි වළඳන්නේ කවදාද? ඔය විලඳ සැල්වල අපි සැරිසරා වෙළඳ හිමියන් මුණ ගැසී සාකච්ඡා කොටගෙන සැනසෙන්නේ කවදාද? මේ සදහම් නගරයේ ඊට පස්සේ කියනවා නාගසේනයන් වහන්සේ මණික් වෙළඳ සැලක් තියෙනවා කියන්නේ මොකද්ද මේ මණික් වෙළඳ සැල කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් එක එක මණික් මාලා දුන්නා ඒ වගේ හොඳට සැරසෙන්න කියලා ඒ මණික් මාලාවෙන් සැරසුණාට පස්සේ එළිය කරනවා බබලනවා තුන් ලෝකෙම විශේෂයෙන් බබලනවා මොනවද සීලය කියන මණික සමාධිය කියන මණික, ප්‍රඥාව කියන මණික, විමුක්තිය කියන මණික, විමුක්ති ඥාන දර්ශනය කියන මණික, සතර පරිසම්බිදා කියන මණික, සත්ත බොජ්ජංග කියන මණික. ඕන්න නවරත්න. මේ බුද්ධ ශාසනයේ නවරත්න. ඔය මණික් තමයි ඇඟේ ගෑවෙන්න දාගන්න ඕනේ. ගල් කෑලි නෙවෙයි. ඒ මණික් තමයි ඒ සැරසෙන්න ඕන. කිව්වා මොකක්ද හොවා සීලේ නැමැති මැනික මොකක්ද හොවා ඔන්න විස්තර කරන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ඒකාන්තයෙන් නිවනම අරමුණු කරගෙන හදපු සීලය පෙන්නපු සීලය දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රාතිමෝක්ෂ සීලය බුද්ධ දේශනාවේ තියෙන වචනයක් මේ ඒ උපසම්පදා සීලය රැකෙන්නේ කොටසයි නම් මාර්ගඵලත් කොටසයි කියනවා උපසම්පදා ප්‍රාතිමෝක්ෂ සීලයේ පරිපූර්ණම රැකෙනවා නම් මාර්ගඵලත් පරිපූර්ණයි කියනවා. පදේශකාරම් පදේශ පදේශම් පදේශකාරම් ආරාදේති. පරිපූර්ණම් පරිපූර්ණකාරී කියලා දීඝනිකාය සූත්‍රයක තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඇහැ සංවර කරගන්න එක සීලයක්. මේවා බලන්න හොඳ නෑ කියලා. කන සංවර කරගන්න එක සීලයක්. මේ වහන්න හොඳ නෑ කියලා. නාසය සංවර කරගන්න එක සීලයක්. දිව සංවර කරගන්න එක සීලයක්. හිත සංවර කරගන්න එක සීලයක්. ආජීව පාරිශුද්ධේ ජීවත් වෙන ක්‍රමයේ සීලයක්. අනිත් අයගෙන් කඩා වඩාගෙන අල්ලස් ගන්න නැතුව ජීවත් වෙන එක දැහැමෙන් ජීවත් වෙන එක සීලයක්. සිව්පසේ ප්‍රතිවේසා කරන එක සීලයක්. මම මේ සිවුර පොරවන්නේ මොකටද? මම මේ දාන ටික ගන්නෙ මොකටද? බෙහෙත ගන්නෙ මොකටද? මම මේ කුටියේ ඉන්නේ මොකටද කියලා ඒක ප්‍රත්‍යවේක්ෂා කර කර ඒක කරන එක සීලයක්. පින්වතුනි අටුවාවල තියෙනවා භික්ෂුන් වහන්සේලා වුණත් සිවුර, කුටි සෙනසුන, දානය, බෙහෙත මම මේක ගන්නෙ මොකටද කියලා මනාව සිහි කරලා ගත්තේ නැත්නම් ඒ කර්මෙන් සිව්පස සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නොකරපු කර්මයෙන් මැරුණාට පස්සේ යක්ෂයෙක් කියලා ඉපදෙනවා කියලා. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි සීලේ නම් වූ රත්නයෙන් සැරසුණු පුජ්‍යලයාට දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ ප්‍රජාවම කැමති මාර පිරිසක් කැමති වෙනවා කියනවා. බ්‍රහ්මයා සහිත ලෝකයාම කැමති වෙනවා කියනවා. මේ මැනිකට සිල් මැණිකෙන් පළඳනාවෙන් යුතු භික්ෂුව දිසා අනුදිසා බබලනවා කියනවා. යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රේ දක්වා මේ සියලු රත්නයන් ඉක්මවා ගොස් මැඩගෙන ඒ හැමත ඉහලින් සිටි චින්තාමානිකේවත් වටින්නේ නැහැ කියනවා සීල මැණික තරම්. දිව්‍ය ලෝකේ මාලිගා තියෙන මේ කණු මේ බිම ඔක්කොම මැණික්. ඒවවත් වටින්නේ නැහැ කියනවා සිල් මැණික තරම්. ඊට පස්සේ සක්විති රජතුමාට තියෙන උස උදක ප්‍රසාද මාණික්කය අර බොර වතුරට දාපුවම පෑදිලා නිල් කැට වතුර මත වෙන මැණික ඒ මැණික වටින්නේ නැහැ කෝ සිල් මැණික තරම් බලන්න දැන් තම තමන්ගේ ජීවිතේ මැණිකක් තියෙනවද කියලා ආන්න එක එක්කිනාට මැණික මැණිකලා තියාගන්න මැණිකේ කියන්නේ කිසිම සීලයක් නැති gedare හොඳටත් මිනිස්සු මැණිකේ කියනවා එතකොට ඇත්තටම මේ බුද්ධ ශාසනය අනුත්තර මණික බවට පත් වෙනවා සීලය. ඊළඟට විස්තර කරනවා මහරජාණෙනි ඒව රූපානි සීලානි සම්ති බුද්ධ ශාපනේ බුදුරජාණන් වහන්සේගේ සදහන් නගරේ මේ ආපන ශාලාව විවෘත කරලා තියෙනවා සීලාපන ශාලාව. කම්මේන තං කිනිත්වාන රතනං වෝ පිලන්දතාතේ කුසල් ධනෙන් මේ මණික අරගෙන පළඳ ගන්නද කියනවා. එහෙනම් අවංකවම සීලයක් වුණත් හොඳට රැකගෙන යන්න මොනවද ඕනේ? කුසලයේ ඕන පින ඕන. ඊට පස්සේ මහරජාණනි අහනවා ස්වාමිනේ සමාධි මණික කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා සමාධි මණික තමයි විතක්ක ਵਿਚාර සහිත සමාධිය. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේ විදිහට ධ්‍යාන විස්තර කරනවා. විස්තර කළා කියනවා ඔය සමාධි කියනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මාන උද්දච්ච, දිට්ඨි, සැක, ක්ලේශ ආදී විවිධ ලාමක විතර්ක සමාධියෙන් ගැටලා විනාශ කළා දානවා කියනවා. සමාධිය රඳින්න දෙන්නේ නැහැ කියනවා ඒ කෙලෙස් වලට. හරියට නෙළුම් කොළයකට වතුර වැටුණාට පස්සේ විසිරිලා යනවා වගේ සමාධිමත් හිතේ මේ අකුසල් විතර්ක විසිරිලා යනවා කියනවා. ඉතින් ඒ නිසා සමාධි මණික පළඳ ගන්න ඕන කියනවා මේ බුද්ධ ශාසනය. සමාධි රතන මාලස්ස කොවිතක්කාන ඡායරේ නැච වික්ඛේපතේ චිත්තං ඒතං තුම්මෙහි පිලංගතාතේ සමාධි රත්න මාලාවෙන් සැරසුණු කෙනෙකුගේ සිතෙහි ලාමක විතරකයන් හට නොගන්නේය ඒ සියලු විස්සිට නොතිබේ තෙපියේ සමාධි රත්නයේ පළඳියු ස්වාමිනී ප්‍රඥාමණික කියන්නේ මොකද්ද කිව්වා ආර්ය ශ්‍රාවකයා මේක කුසලයයි කියලා ඇත්තටම දන්නවා නම් ප්‍රඥාව ඒක මේක අකුසලයයි කියලා දන්නවා නම් මේක වරද කියලා දන්නවා නම් මේක නිවැරදි දේ කියලා දන්නවා නම් මේක සේවනය කරන්න ඕන මේක සේවනය නොකරන්න ඕන මේක හීනයි මේක ප්‍රණීතයි මේක කළුයි මේක සුදුයි මේක කළු සුදු දෙකින් යුක්තයි ආදි වශයෙන් දැනගන්නවාද මේක දුක මේක දුකේ හට ගැනීම මේක දුකේ නැතිවීම මේක දුකේ නිරුද්ධ වීමේ ප්‍රතිපදා වශයෙන් දැනගන්නවාද මේක තමයි ප්‍රඥා මණික මේ ප්‍රඥා මණික නම් බුද්ධ ශාසනය කෙනාට විතරයි තියෙන්නේ. දැන් පහුගිය දවස්වල මේ මහා මිනිස් සංහාරය සිද්ධ වුණේ මනුස්ස ඝාතනය. තමන්ගේ ආගම වෙනුවෙන් මැරිලා ගිහිල්ලා මේ දිව්‍ය කන්‍යාවියෝ 72ක් ගන්නනේ. මං අහන්නේ මේ මනුස්ස ලෝකේ එක ගෑණියෙක්ගෙම සංසාරේ පාවෙනව නේද? 72ක් පින්වත්නි මේ බුද්ධ ශාසනයේ සිල් ගුණ ධම් රැකලා පින් දහම් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ට දිව්‍ය අප්සරාවියෝ ඉන්නවා ලක්ෂ ගණන්. ඇයි බෝම්බ ගහගෙන ගිහිල්ලාද ඒ? කුසල් කරලා පින්වත්නි සමහර දෙවිවරු ඉන්නවා ගුරුවරුන්ට කරන ගෞරව විදිහට නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේට කරන ගෞරව විදිහට මැරිලා ඔන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍ය අප්සරාව ලක්ෂ ගාණක් මැද බඹසරව ඉන්නවා. මේ බුද්ධ ශාසනයේ ගුරු ගෞරවය නැමැති මේ කාරණාවකට බඹසර රකින්නවා. දිව්‍ය අප්සරාව ලක්ෂ ගාණක් මැද ඉන්නවා. එහෙම බුද්ධ ශාසනයක් නෙමෙයි. එතන මේක කුසල් මේක අකුසල් මේක හරිද මේක වැරදිද කියන එකවත් තේරුම් ගන්න බෑනේ. ඊළඟට මැවුම් වාදේ ආවොත් මේ සත්තු මරලා ඉන්නේ උඹලගේ පරිභෝජනෙට කියලා. මේ උඹලා මේ සත්තු මරලා කාපල්ලා කියලා. ඒ ඔක්කොම ප්‍රාණඝාත නේද? සැපයක් උදෙසා පව් කරලා කුමන වූ සුගතියකට යන්නද? ඒ නිසා මේ කරුණොත් එක පැහැදිලිවම තේරෙනවා කුසල් අකුසල් හොඳ නරක සේවනය කළ යුතු දේ සේවනය නොකළ යුතු දේ නැමැති මේ ප්‍රඥා සම්පත්තිය නම් බුද්ධ ශාසනයේ කෙනෙකුට විතරමයි ලැබෙන්නේ. අනේ මේ මණිකේ උණුසුමවත් ලබන්න අපිට වාසනාව ලැබුණා. උණුසුමවත් ලබන්න වාසනාව ලැබුණා. සමාජයට අපේ අතින් වැරදක් වුණත් කෝටි වාරයක් හිතට චෝදනා කරන උඹ කරපු දේ වැරදි කියලා. ඒ වැරද්ද වැරද්ද වශයෙන් දකින පින හරි අපිට තියෙනවා. ආ මේ ලෝකයේ අනිත් මේ දර්ශන මේ මතවාද පිටිපස්සේ යන අයට ප්‍රඥා සම්පත්තිය නැහැ. අනේ මණික බුද්ධ ශාසනය නැමැති නගරේ තියෙන්නේ. පඤ්ඤා රතන මාලස්ස නචිරං වත්තතේ භවෝ කිප්පම් පස්සේති අමතන් නැචසෝ රෝචේතේ භවේ ප්‍රඥා රත්න මාලාව පැලනගත් කෙනෙකුට භව ප්‍රයත්න වැඩි කල නොතිබේ. ඔය ප්‍රඥාව නැමැති එක හරියට වැඩුවොත් ඔහුට නම් ඒ හැටි කාලයක් ආවිස නෑ ඔහුගේ භවයට. ඒ කියන්නේ ඔහු ඉක්මනින් මඟපල් ලබනවා. සතුටු වෙන්න පින්වත්නි හොඳ නරක කුසල් අකුසල් චතුරාර්ය සත්‍ය ගැන අහන්ත හරි ලැබෙන එක ගැන සතුටු වෙන්න ඔය උණුසුමින් නිවනක උණුසුමක් හරි අපිට ලැබෙනවා. මේ මණික පළඳගත්ත කෙනාට භවයේ හැටි කාලයක් තියෙන්නේ කියනවා. අපිට මේ මණික දිහා බලා ඉන්න හරි ලැබීම වාසනාවක් කියලා හිතනද. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි විමුක්ති මණික කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා විමුක්ති මණික කියන්නේ අරහත් ඵලයට කියනවා. අරහත්ත්වයට පත් වුණ කෙනා තමයි විමුක්ති මණික පළඳගෙන ඉන්නේ. පින්වත් කියනවා පින්වත් රජතුමනි මණික් වලින් ආභරණයට පත් වුණ කෙනා සරසගෙන ඉන්න කෙනෙකුට සීල මණික ප්‍රඥා මණික සමාධි මණික පළඳගෙන විමුක්ති මණික පළඳගෙන ඉන්න කෙනා මණික් වලින් පළඳගෙන සුවඳ මල් මාලා වලින් සැරසිලා ඉන්න තුන් ලෝකෙදම වෙනමම පේන චරිතයක් බවට පත් වෙනවා කියව රහතන් වහන්සේ. වෙනමම පේනවා අතිශයින් බැබිලි බැබිලි රහතන් වහන්සේ පේනවා කියලා දෙවියන් සහිත ලෝකයාට. ඊට පස්සේ තියෙන රජතුමනි මණිමාලා දරංගේහ ජනෝසාමින් උදික්ඛති විමුක්ති රතන මාලන්තු උදික්ඛන්ති සදේවකා ජනතමේ මණික් මල් මාලාවෙන් සැරසුණු ස්වාමියා දෙස තෘප්තියෙන් බලයි රහත්ඵල විමුක්ති රත්නයෙන් සැරසුණු භික්ෂුව දෙස දෙවියන් සහිත මිනිස්සු මහත් තෘප්තියෙන් බලයි. ඒ කාලේ රහතන් වහන්සේලා දිහා මිනිස්සු කොහොමනම් බලාගෙන ඉන්නේද? දෙවිවරු කොහොමනම් බලාගෙන ඉන්නේද? ඒ රහතන් වහන්සේලා දිහා. ඊට පස්සේ වින්වත්නි තියෙනවා මහරජාණෙනි තමන් විසින් ප්‍රහාණය කළ කෙලෙස් ගැනත් සාක්ෂාත් කළ නිවන ගැනත් යලි යලි සිහි කිරීමෙන් ඇති කරගන්නා අවබෝධය භාග්‍යතුන් වහන්සේ විමුක්ති ඥාන දර්ශන රත්නය අතන තිබෙන විමුක්ති ඥාන දර්ශන රත්නය කියලා ආනේකට කිව්වේ. තමන් අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒක නුවණින් විමසලා දැක දැක වාසය කරන එකට. ඒකට තියෙනවා යම් ඥානයකින් ආර්යයන් වහන්සේලා සාක්ෂාත් කළ නිවනත් නැසූ කෙලිසුණුත් ප්‍රත්‍යවේක්ෂා කොට දකිද්ද බුදුරජාණන් වහන්සේගේ දරුවනේ ඒ ඥාන රත්නේ ලබන්නට වෑයම් කරවෝ කියලා. අන ඥාන රත්නය තමන් නිවන් දැක්කා කියන තියෙන දැක්ම කෙලෙස් නැති බව පිණිස තියෙන දැක්ම පටිසම්භිදා රත්නය මේක නම් හරි ලස්සනයි. පින්වත්නි චතුපටි සම්විදා කියවට දන්නේ නැණේ මිනිස්සු සාමාන්‍යයෙන් මොකද්ද සතරපටි සම්විදා කියලා? අර්ථ ධම්ම නිරුත්ති පරිභාන. මේකේ කියනවා පින්වත් රජතුමනි මේ සතර පටිසම්භිදා වලින් කෙනෙක් යුත්ත නම් එයා රජ පිරිසක් මැදට වේවා බ්‍රාහ්මණ පිරිසක් මැදට වේවා ගෘහපති පිරිසක් මැදට වේවා යනවා කිසිම බයක් සැකක් නැතුව ඒක මේ වගේ. රජතුමනි එක්කෙනෙකුට ආයුධ පහක් තියෙනවා. එතකොට මේ ආයුධ පහට තමයි පංචායුධය කියලා කියන්නේ. මොනවද මේ පංචායුධේ දුන්න ඊතල? හෙල්ල නැත්නම් තෝමරේ. කඩුව ඊළඟට මේ කිනිස්ස ඈතින් සතුරා එනවා නම් දුන්නෙන් ඊතලෙන් විද්දා. සතුරා පෙනිපෙනී ඉන්නවා නම් හෙල්ලෙන් ගැහුවා. සතුරා අභිමුඛට ආවනම් කඩුවෙන් ගැහුවා. සතුරා තමා වැළඳ ගත්තා නම් බදා ගත්තා නම් මරන්න කිනිස්සෙන් ඇන්නා. එන විදිහට තමයි යුද්ධේ තියෙන්නේ. ඇත්තටම දැන් පංචායුධය කියවට කවුරුත් දන්නේ නැහැනේ මොකද්ද මේ පංචායුධය කියලා. දැන් ඈත ඉන්න කෙනාට මෙහි කඩුව වන්ලා හරියන්නේ නැහැ. ඒකයි. ඉතින් කියනවා ඒ වගේ තමයි කියනවා මේ සතර පරිසම්විදා. ඔන්න මේකේ හොඳට විස්තර වෙනවා පරිසම්විදා හතර. හොඳට කන් යොමු කරගෙන අහන්න කියනවා මේ පරිසම්බිදා තියෙන භික්ෂුව බය නැතුව යනවා කියනවා යමෙක් මාගෙන් අර්ථ පරිසම්බිදා වෙහිලා ප්‍රශ්න අසන්නේද එවිට ඔහුට අර්ථයෙන් අර්ථය පවසමි කරුණෙන් කරුණ පවසමි හේතුවෙන් හේතුව පවසමි න්‍යායෙන් න්‍යාය පවසමි නේසක බව ඇති කරවන්නෙමි විමතිය දුරු කරවන්නෙමි ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නෙමි කියලා මොකක්ද අර්ථය අර්ථ පරිසම්විදාව කියන්නේ දහමේ අර්ථ කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්විදාව කියන්නේ දහම් කරුණු කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්විදාව කියන්නේ හේතුඵල න්‍යාය කියන්න පුළුවන් කම. අර්ථ පරිසම්විදාව කියන්නේ න්‍යාය දක්වන්න පුළුවන් කම. කියන්නේ දහමේ තියෙන සිද්ධාන්ත දක්වන්න පුළුවන් කම. ඕන විදියකට ඒක නැවතිල්ලක් නැහැ. ඕන විදිහකට ධහමේ අර්ථ මතු කරන්න පුළුවන් හැකියාවක් අරහත්ත්වෙත් එක්ක කෙනෙකුට පිහිටනවා. පටිසම්භිදාසීලාභී රහතන් වහන්සේලාට පිහිටනවා. ඒක තමයි අර්ථ පටිසම්භිදාව කියන්නේ. අපි බලමු ධර්ම පටිසම්භිදාව කියන්නේ මොකක්ද කියලා. කියනවා ධර්මයේ සම්බන්ධයෙන් කවුරු හරි ඇහුවොත් එහෙම අමෘතයෙන් අමෘතේ පවසන්නේමි. අසංගතයෙන් අසංගතේ පවසන්නේමි. නිර්වාණයෙන් නිර්වාණය පවසන්නේමි. ශූන්‍යතාවෙන් ශූන්‍යතාවය පවසන්නේ මේ. අනිමිත්තෙන් අනිමිත්ත පවසන්නේ මේ. අප්‍රණිහතෙන් අප්‍රණිහතේ පවසන්නේ මේ. නිකලෙස් බවින් නිකලෙස් බව පවසන්නේ මේ. නිසක බව ඇති කරවමින් දුරු කරවමින් විමති බව දුරු කරවමින් ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නේ මේ. යම් කිසි බුදුරජාණන් වහන්සේ මේ සංසාර තරණය කරන්ද දේශනා කළා නම් අසංකත ශ්‍රී සද්ධර්මයක් ඒ ධර්මයේ මනාව දේශනා කරන්න පුළුවන් ධම්මපද සම්බිදාලාභි කෙනාට. ඒ වගේම අමෘත ධාතුව දෙන්න පුළුවන්. ඒ වගේම සමාධි සමාපatti ගැන මේ විමුක්තිය ගැන හොඳට ප්‍රකට කරවා කරවා දේශනා කරන්න පුළුවන්කම තමයි ධර්මයේ කියන්න පුළුවන්කම තමයි ධම්මපරිසම්බිදාව. අර්ථ ගන්න පුළුවන්කම අර්ථ පරිසම්බිදාව. ඊට පස්සේ තියෙනවා නිරුත්ති පරිසම්බිදාව කියන්නේ යම්කිසි කෙනෙක් ප්‍රශ්න ඇහුවොත් එහෙම පදයෙන් පදය අනුපදයෙන් අනුපදය අකුරෙන් අකුර සංදියෙන් සංදිය ව්‍යංජනෙන් ව්‍යංජනය අනුව්‍යංජනෙන් අනුව්‍යංජනය වර්ණයෙන් වර්ණය ස්වරයෙන් ස්වරය ප්‍රඥාප්තියෙන් ප්‍රඥාප්තිය ව්‍යවහාරයෙන් ව්‍යවහාරයේ පවසනවා නේසක බව ඇති කරනවා විමති බව දුරු කරනවා ප්‍රශ්න විසඳනවා ඒ තියෙන අර්ථ ධර්මය අදාළ කෙනාට අදාළ වචනෙන් කියන්න පුළුවන්කම තමයි නිරුත්ති පරිසම්බිදාව කියලා කියන්නේ දැන් අපේ මිහිඳු මහරහතන් වහන්සේ පරිසම්බිදාලාභී රහතන් වහන්සේ නමන්නේ ඒතර ලංකාවේ තිබෙ හෙළබසනේ එතකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ අර ඉන්දියාවේ තිබ්බ දහම පාලියෙන් තිබ්බ දහම ලස්සනට ලංකාවේ කී දේශනා කළානේ. ලංකාවේ මිනිස්සුන්ගේ වචනවල ස්වභාවය. ඉතින් ඒ අදාළ කෙනාට අදාළ වචනෙන් අකුරෙන් ස්වරෙන් සමහරලාට බලන්න එක වචනේ උස්මහත් කිරීමෙන් අමනාපකම් හට ගන්නවනේ. ඒක වචනේ පාවිච්චි කරන්නේ. ඒ වගේ අර හරියටම මේ ධර්ම අර්ථයේ එන වචනේ ගන්න පුළුවන්කම තමයි නිරුත්ති කියන්නේ. පටිභාන පරිසම්බිදාව කියන්නේ ප්‍රතිභාණයෙන් ප්‍රතිභාණේ උපමාවෙන් උපමාව ලකුණෙන් ලකුණ රසයෙන් රසය පවසලා නිසක බව ඇති කරනවා ධර්මයේ දේශනා කරනවා උපමා මගින් රූපක මගින් ඊළඟට ලකුණු දක්වලා එක එක ආකාරයෙන් විස්තර කර කර කර කර ධර්මයේ කියන්න පුළුවන්කම තමයි පටිභාණේ කියලා කියන්නේ මෙන්න මේ විදිහට පටිභාණේ නැමැති මේ සතර පරිසම්බිදාව නැමැති මණික පළඳ ගන්න ඕන. ඊළඟට බොජ්ජංග රත්නය කියලා කියන්නේ සප්ත බොජ්ජංග මණික පළඳ ගන්න ඕන. සති ධම්ම විචය විරිය පස්සද්දි මේ ප්‍රීති ආදී මේ බොජ්ජංග හත කියනවා මේ ඔක්කොම කම්මේන නම් කිනිත්වාන කර්මෙන් තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමීන් මෙන්න ලස්සනම කාරණාවක්. ස්වාමීනි ඔය හැම දෙයක්ම එක තැනකින් ගන්න පුළුවන් තැනක් කියන්න කිව්වා. ඔය හැම බඩුවක්ම එක තැනකින් ගන්න. ඔය හැම දෙයක්ම එක තැනකින් ගන්න පුළුවන් සියල්ල තියෙන වෙළඳසැල කියලා කියන්නේ පින්වත් රජතුමනි මේ බුද්ධ වචනේට නවාංග ශාස්ත්‍රු ශාසනයේට කවුරු හරි කෙනෙක් නවාංග ශාස්ත්‍රු ශාසනය මේ අධ්‍යයනය කරනවද අහනවද ශ්‍රවණය කරනවද ගරු කරනවද ඇසුරු කරනවද ඉගෙන ගන්නවද මතකේ දරාගෙන ඉන්නවද ඔහු සියල්ල තියෙන වෙළඳ සැලස ඇතුළු වුණා වගේ ශාරීරික පාරිභෝගික චෛත්‍ය ධාතු චෛත්‍ය බෝධු චෛත්‍යයට ගරු කරනවද වන්දනා කරනවද සියල්ල ලැබෙන තැනකට ඇතුළු වුණා වගේ කියනවා ඔන්න ස්තූප වන්දනාව බෝධි වන්දනාව කියන්නේ හැම දෙයක්ම ලැබෙන කුසල් උපදිනවා කියනවා. ඊට පස්සේ තියෙනවා ශ්‍රාවක සංඝ රත්නය. සංඝයාට ගරු කරනවද වඳිනවද පුදනවද මේ බුද්ධ ශාසනයේ තියෙන හැම දෙයක්ම ගන්ධ කුසල් උපදිනවා. කියනවා දිව්‍ය සම්පත්, මනුස්ස සම්පත්, බ්‍රහ්ම සම්පත්, උපභෝග පරිභෝග සම්පත්, දීර්ඝායු සම්පත්, නිරෝග සම්පත්, වර්ණ සම්පත්, ප්‍රඥා සම්පත් මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, නිර්වාණ සම්පත් සියලු සම්පත් නොඇසී විවෘත වී ඇත්තේය. එහිලා යම් කෙනෙක් ඒ සම්පත් කැමති වේද? ඔවුන් සසරේ රැස් කළ කුසල් ධනය දී කැමැති සම්පත් මිලට ගනී. කිසිවෙක් සීල සමාදයනෙන් ඒ සම්පත් මිලට ගනී. කිසිවෙක් උපෝසතයෙන් මිලට ගනී. අල්ප මාත්‍ර වූ කුසල් ධනෙන් බොහෝ සැප සම්පත් මිලදී ගන්නවා කියනවා. තුනුරුවන්ට ගරු කරලා ධර්මයෙන් පිහිට හැරන් පුංචි දෙයකින් ගොඩාක් ගන්නවා කියනවා. මෙන්න ලස්සන උපමාවක්. කියනවා පොඩි මුදලක් දීලා මෑ හරි මුං හරි තල හරි බීජ ටිකක් ගන්නවා. ඔබ හිතන්නේ කොහොමද ඒකේ ඵලය කොහොම වේද? දැන් මට මතකයි දැන් අපේ පැතිවල ගොවිතැන්පත්නේ තියෙන්නේ. මට මතකයි මේ ওই කැරට් ඇට හැම. චූටි පොඩි පැකට් එකක් කැරට් ඇටේ. ඇට. ඊළඟට රතු වල බීට්‍රූට් චූටි පැකට් එකක්. මෙච්චරයි. ඉතින් මේ ඇට පැල කරලා කුඹුරේ හදලා ලොරි ගණන් පටවගෙන යන්නේ. ලොරි ගණන් පටවගෙන යන්නේ. මිලදී ගත්තේ චුට්ටයි ඵලය කොහොමද? ඒ වගේ තමයි කියනවා. සෑයකට අත් දෙක එකපාරක් එකතු කරන්නේ පුංචි වන්දනාවක්. නමුත් ඒකේ විපාකය කල්ප ගණන් සැප උපද්දවනවා. සමහරලාට අමාමා නිවන ඔහුට ලැබෙනවා. පුංචි පිනකින් එක මලක්. ඒ නාගසේන වස්තුව නාගසේනයන් වහන්සේ ගෝමලුව සතුගාව පින මේ එන්නේ. මිලින්ද රජුරුව අඬා අඬා කොළයන් කරපු පින එන්නේ මේ. හරි පුදුමයි. මේ බුද්ධ ශාසනයේ බීජ චුට්ටක් ගත්තට ඵල ගොඩාක් ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ඔක්කොම කුසල් ධනෙන් ගන්න කියන. ඒකේ කුසල් ධනෙන් කියන්නේ චෛත්‍යයක් වඳින්න පින තියෙන්න ඕන. දැන් පහුගිය කාලේ ස්තූප වන්දනාවට බෝධි වන්දනාවට ගැරෙහිවේ සංසාරේ පින් නැහැ. සෑයකට වඳින, බෝයද්දියකට වඳින පින් කුසල් නැහැ. ඒ නිසා හිත පහදින්නේ නැහැ. සමහර අයට සංඝයාට දන් දීමේ පින නැහැ. කියනවා ඔය උන්වහන්සේලාට දීලා හරියන්නේ මේ වෙන තැනකට දීපල්ලා. ඒ හිතුර පින් වැඩි උන් ඇත්ත අසරණ අය. උන්වහන්සේලා කන් සල්ලි තියෙනවා එහෙම මෙහෙම ලැබෙනවා. කියලා සංඝ දාණයට ගරහන පිරිසක් ඉන්නවනේ. ඒ සංඝයා ගාවට යන්න පින නැහැ. බනහන්න පින නැහැ. මේකේ තියෙනවා ඒ ඔක්කොම කරන්නේ සංසාරේ කුසල් බලෙන් කියලා. සංසාරේ කවදා හරි දහම් මඬුවක සාදුකාරයක් දුන්න පින්තත පිළිද අපිත් මේ ධර්මයක් අහනවා. මේ බීජ පුංචි වුණාට ඵලෙ ගොඩායි. ඊට පස්සේ කියනවා රජතුමනි මේ ඔක්කොම ටිකට හරියනවා කියනවා අල්ප වශයෙන් හෝ බහුල වශයෙන් හෝ වැස් කරගත්තා වූ කුසල් ධනයෙන් ඒ සියල්ල ගන්නවා ශ්‍රද්ධාව නැමැති ධනයෙන් ඒ සියල්ල මිලටගෙන සමෘද්ධියටපත් වෙන්න පුළුවන් කියනවා එකක් තිබ්බනම් හරි කියනවා. මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තිබ්බනම් මේ බුද්ධ ශාසනය ගොඩාක් දේවල් ගන්න පුළුවන් කියනවා. කියනවා රජතුමනි මේ බුද්ධ ශාසනයේ බණ කියන අය පහළ වුණා කියනවා. සූත්‍රයෙන් බණ කියන අය, විනයෙන් බණ කියන අය, අභිධර්මයෙන් බණ කියන අය, ජාතක කතා වලින් බණ කියන අය, දීඝනිකායෙන් බණ කියන අය, එක එක විදිහට බණ කියන අය ඉන්නවා කියනවා මේකේ. ඒ නිසා පින්වත්නි එක හාඳුනනවම හැම බණක්ම කියන්න ඕන කියලා එකක් නැහැ. මට පුළුවන් නේ ජාතක කතා කියන්න මං ජාතක කතා වලින් බණ කියාගෙන යනවා. එතකොට ඇයි හාඳුර පටිසම්පාද කියන්නේ නැත්තේ කියලා චෝදනා කරන්න බෑ. ඇයි මේ තියනවා ජාතකයෙන් බණ කියන්න ඕය. ඒ නගරේ වෙනම කොට්ටාසයක් ඒ. තව කට්ටියක් ඉන්නවා අනිත්‍ය ගැන බණ කියන. ඒ වගේ පින්වත්නේ මේ මේ බුද්ධ ශාසනේ එක එක විදියට බණ කියන අය ඉන්නවා. විදර්ශනා වඩන අය ඉන්නවා. නුවණින් යුක්ත අය ඉන්නවා. ආරණ්‍යයේ ඉන්න අය ඉන්නවා. රුක් මුල ඉන්න අය ඉන්නවා. එලිමහනේ ඉන්න අය ඉන්නවා. පිදුරු කුටියේ ඉන්න අය ඉන්නවා. සෝහනේ ඉන්න අය ඉන්නවා. දුතාංග දරාගෙන ඉන්න අය ඉන්නවා. සෝවාන් වෙච්ච අය, සකදාගාම වෙච්ච අය, අනාගාම වෙච්ච අය, ත්‍රිවිද්‍යාලාභී අය, 이르දිමත් අය, ප්‍රඥාවෙන් පරතරයට ගිය අය, 이르දිපාද සතිපට්ඨාන වඩන අය මේ විදිහට පින්වත් රජතුමනි මේ බුද්ධ ශාසනයේ ඒ රහතන් වහන්සේලාගෙන් ආකීර්ණ වෙලා සමාකීර්ණ වෙලා පිරි ඉතිරි ගිහිලා උනගන් උනගස්වණයක් වගේ පියුම් විලක් වගේ මේ ධර්ම නගරය ඉතිරි සමෘද්ධිමත් වෙලා තියෙන්නේ කියනවා බුදුරජාණන් ඉන්න කාලේ කොහොම ඇතිද මෙලොන් විලක් වගේ කියනවා උන දස් වනයක් වගේ කියන රහතන් වහන්සේලා මේ සදාන් නගරේ රජතුමනි ලස්සනට ගාථා වලින් විස්තර කරනවා පින්වත්නි කියනවා මේ එක එක සිල්වත් අය මේ රහතන් වහන්සේලා ඉන්නේ හැටි ඔබ කියව ගන්න කාල වේලා අනුව ඒ රහතන් වහන්සේලාගේ ಗುಣ ගොඩාක් තියෙනවා මෙතන ඊර්දි වඩන අය, නුවණ තියෙන අය, සතිපට්ඨානෙ තියෙන අය, බිමට හෙළු netin යුතුව වඩින අය, ඊළඟට ත්‍රිවිද්‍යාව ලැබගෙන ඉන්න රහතන් වහන්සේලා ගැන හරි පුදුමයි. ඊට පස්සේ කියනවා රජතුමනි මේ සදහන් නගරේ අතුල්්‍ය ප්‍රඥාව තියෙන තියුණු ප්‍රඥාව තියෙන ශ්‍රාවකයෝ ඉන්නවා. උන්වහන්සේලා තමයි බුද්ධ ශාසනය නැමැති සදහන් නගරේ ධර්මසේනාධිපතිවරු කවුද මුලින්ම හිටිය සෙන්පතියා සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මසේනාධිපති පරම්පරාව කියනවා රජතුමනි මේ බුද්ධ ශාසනයේ ඉන්නවා මේ සාගර සහිත පොළව කම්පා කරන ඉරහඳ අතගාන මහා 이르දි ප්‍රාතිහාර්ය ප්‍රාණ ශ්‍රාවකේ ඉන්නවා කියනවා ඒ අය තමයි කියනවා සදහම් නගරේ පුරෝහිතවරු එහෙනම් මේ බුද්ධ ශාසනයේ ධම්ම පුරෝහිත වූ පෙරට උත්තමයා කවුද? මුගලන් මහරහතන් වහන්සේ ධම්ම පුරෝහිත. කියනවා රජතුමනි මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා දුතාංග වලින් කෙලෙස් ගිනි තියලා දාන මේ බුද්ධ ශාසනයේ ගෙන්ගෙට පිටුසිඟා වඩින පව් පිළිකුල් කරන මල නොතලා රොංගන්න උත්තමයෝ ඉන්නවා කියනවා දූතාංග වලින් කෙලෙස් පුච්චන ඒ උත්තමයන්ට කියනවා දහම් විනිශ්චකාර කවුද? මහා කස්සප මහ රහතන් වහන්සේගේ પરම්පරාව. පින්වතුනි දුතාංග දරනවා කියන්නේ යම්සි කෙනෙක් මේ මිලින්ද ප්‍රශ්නේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තියෙනවා දුතාංග ගැන ප්‍රශ්නේ. කවුරු හරි අනිත් අයට පේන්න ලාමක ආසාවෙන් දුතාංග සමාදන් වුණොත් එහෙම එයා යන අපායක් තියෙනවා කියන වෙනම. අනිත් අයට පේන්න දුතාංග සමාදන් වුණොත් එහෙම එයා අපායෙන් ගොඩ ඇවිල්ලා යන වෙනම പ്രേත ලෝකයක් තියෙනවා කියනවා. හරියට රොඩි කොල්ලෙක් රජ කුමාරයෙක්ගේ උටුන්නක් පළඳවලා අහුණා වගේ කියනවා. සුදුසු නැති දෙයක් කළා අහුණාට පස්සේ ඔහුට අනේක දඬුවම් දෙනවා. ඒ වගේ තමයි කියන උත්තම මුනිවරු තමයි කියන මේ දුතාංග ස්පර්ශ කළේ. දුතාංග බොරුවට සමාදන් වුණ කෙනා යන අපායක් තියෙනවා කියනවා. එහෙනම් මේ සියලු දුතාංග ගුණෙන් අගතැන්පත් අපේ මහා කස්සපයන් වහන්සේ කොහොම ඇතිද? කොහොම ඇතිද? ඒ උත්තරයන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ බුද්ධ ශාසනයේ අග්‍ර විනිශ්චයකාර මහා කස්සපයන් වහන්සේ. කියනවා චතුූපපාත ඥාන දර්ශනයේ තියෙන දිවස් නුවණ තියෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ. ඒ උත්තරමයන් කියනවා නගරේ එළිය කරන අය කියලා. ඊළඟට තියෙනවා කියනවා මේ බුද්ධ ශාසනයේ වචන මාත්‍රිකා වශයෙන් ඊළඟට වචන වශයෙන් හොඳට මතක තියාගෙන අනිත් අයට උගන්වන අය. ඒ අයට කියනවා ධම්මාරක්ෂක අමාත්‍යවරු කියලා. කවුද? ආනන්ද මහරහතන් වහන්සේ වගේ. කියනවා මහරජාණෙනි මේ බුද්ධ ශාසනයේ ඉන්නවා විනය දන්න විනී දක්ෂ ඇවතුම් පැලතුම් ගැන හොඳට දක්ෂ විනයදර අය. ඒ අයට කියනවා රූප දර්ශනයේ ආරක්ෂක අමාත්‍යවරු කියලා. ඒක තේරුම් ගන්න උපමාවක් කියන්නම්. දුටු ගැමුණු රජුරන්ගේ කාලේ ඉඳලා තියෙනවා කෙනෙක්ගේ රූපේ කියපු ගමන් ඒ ඇමතියාට ඒ කෙනාම ගිහිල්ලා හොයාගෙන එනවා. අර හොරෙන් gadol දුන්න හාමුදුරුවෝ හොයාගන්නේ එහෙමනේ. රූපේ පොඩ්ඩයි ඇමතිතුමාට කියන්න තියෙන්නේ කියපු ගමන් කෙනා හොයාගෙන එනවා. රූපදර්ශී අමාත්‍ය. විනය දන්න කෙනා තමයි හරියටම දන්නේ මෙයා බුද්ධ ශාසනයට අයිති, මෙයා බුද්ධ ශාසනයට අයිති නෑ කියලා. මෙයා බුද්ධ ශාසනය පිරිසුදුයි, මෙයා බුද්ධ ශාසනය ප්‍රතිකර්ම කළ යුතුයි කියන එක තේරෙන්නේ විනය දන්න අයට. ඒකයි රූපදර්ශී අමාත්‍ය කියන්නේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා අන් අයට කතා කරලා සතුටින් මේ භාවනා අරමුණු ගැන කියලා දීලා ගුරු අරුකම් දෙන රහතන් වහන්සේලා. ඒ අය තමයි කියනවා මල් වෙළඳ සැල් හිමියෝ. අයිතිකාරකත්වය. ඇත්තටම අපි මේ භාවනාවල් කරන්නේ රහතන් වහන්සේලාට අයිති දේවල්. මේ කතාවත් රහතන් වහන්සේලාට අයිති දේවල්. කුසල් කියන්නේ රහතන් වහන්සේලාට අයිති දේවල්. ඒ උත්තම පුරුෂයෝ ස්පර්ශ කරපු දේවල් කරන්ද යද්දි තමයි අපි මේ අමාරුවෙන් කරගෙන යන්නේ. ඒකයි මේවා ලේසි නැත්තේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනය ඉන්නවා කියනවා අන් අයට ධර්මයේ කියලා දෙන නිව මාර්ගඵල පිණිස හොඳට හික්මවන උත්තමයෝ. ඇයි ඒ කාලේ කටපාඩමින් ඉන්නේ? ආන්නේ අයද තමයි කියන පළතුරු වෙළඳ සැල් හිමියෝ. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා මේ සිල් අනිත්‍ය හොඳට සීලේ හික්මවන ශ්‍රමණයන් වහන්සේලා. ඒ අය තමයි කියන සුවඳ වෙළඳ සැල්හිමියෝ. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියන හොඳට ධර්මයේ අනිත්‍යයට කියලා දෙන කටපාඩම් කරන අය. ඒ අය ඒ අය නැවත නැවත එකතුනාම බණම අහනවා, බණම කියනවා, බණම කතා කරනවා, බණම සාකච්ඡා කරනවා. ඒ අයද කියන්නේ දහම් සොඬ පිපාසිතයෝ. බොන එක ඇති හිතෙන්නේ නැහැ, වෙරි වෙනකල් බොනවා. ඒ වගේ ධර්මයේ සොඬ කෙනාට ධර්මය ලැබුණ ගමන් මන්දි මන්දිමයි හිතෙන්නේ. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනේ රැය ඉන්නකල් භාවනා කර කර ඉන්නයි ඉන්නවා කියනවා. ඒ අය තමයි කියනවා නගර ආරක්ෂකයෝ. මේ බුද්ධ ශාසනේ ඉන්නවා කියන හොඳට දහම් කටපාඩම් කරගෙන අනාගත પરම්පරාවට අරන් යන. ඒ අය තමයි කියනවා දහම් වෙළඳ සැල්හිමියෝ. මේ බුද්ධ ශාසනේ ඉන්නවා කියනවා මේ ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා විමසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මතක තියාගෙන නැති වෙන්න දෙන්නේ නැතුව අරගෙන යන අය. ඒ අය තමයි කියනවා දහම් සිටවරු. මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියනවා භාවනාව දියුණු කළා, ශික්ෂාව දියුණු කරලා, ශික්ෂා ගුණෙන් ඉදිරියට පැමිණිලා හරියට හිග්මිච්ඡ ශ්‍රමණයන් වහන්සේලා. ඒ අයට කියනවා ප්‍රසිද්ධ ධර්මිකයෝ කියලා. භාග්‍යතුන් වහන්සේගේ සදහන් නගරය මේ විදිහට පරිපූර්ණ කරලා දෙන්නේ කියනවා රජතුමනි මනවින් බෙදා ඇති ඉතාම අනහර නගරයක් දැකලා මේ විදිහට නගරය කිසි කෙනෙකුට එන්න බැරි විදිහට හදලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ කාටවත් මැඩ පවත්වන්න බැරි විදිහට හදලා තියෙන්නේ මේ විදිහට පින්වත් රජතුමනි ඔය සදාහන් නගරේ දැකිනකොට හිතා ගන්න පුළුවන් මේකනම් කළේ බුදු කෙනෙක්මයි කියලා. අනුමානෙන් හිතන්න පුළුවන්. එලෙසින් තිලෝන අපමුනිදුගේ දහම් පුරවර දැකගත් විටදී මනවින් සිතා ගන්න හැකි වේ. ඒ උතුම් භගවතානම් මේ කටයුත්ත කළ වග. කියනවා මහා සමුදුරෙහි රළ පෙළ නැගෙන හැටි දැකගත් විට ඒ රළ තුලින් කෙනෙකුට සිතා ගන්න හැකි වේ මහා සමුද්‍රය මහා සුවිසල් ජල කඳක් බව. මුහුදේ රළ දකිනකොට ආන් මේ වගේ තමයි අපරාජිත සියලු ආසා නැති කල රහතන් වහන්සේලා බිහි කළ ඉපදෙන මැරෙන සැසිර නැති කළ බුදුරජාණන් වහන්සේගේ රහත් පරපුර දකිනකොටම හිතා ගන්න පුළුවන් ලෝකේ දහන් රලක් නැගිලා නෑ මේ නැගුණේ බුදු කෙනෙක් පහළ වුණ නිසා කියලා. ඇයි සියලු රහතන් වහන්සේලා පහළ වුණේ බුදු කෙනෙක් නිසා නෙවෙයි. ඊට පස්සේ කියනවා සියලු පර්වත අතර හිමාල පර්වතේම පේනවා කියනවා. ආ එතකොට හිතා ගන්න පුළුවන් මේක නම් පුදුම පර්වතයක් මේක තමයි හිමාලයේ නැත්තම් මහමෙරු පර්වතය කියලා. ඒ වගේ තමයි කියනවා අටලෝ දහමින් කම්පා නැති නිවනේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ දකිනකොට දහම් ගිරක් වගේ පේනකොට හිතා ගන්න පුළුවන් එබඳු මේ මහා වීරයාණෝ තුන් ලොවේහි මුදුනට වැඩි මේ බවත් උතුමාණෝ බුදුරජාණෝම බව සියලු ගුණ අතරින් බුදුරජාණන් වහන්සේම ගුණයෙන් බබලනකොට අර පර්වත අතර මහා මේරු පර්වතය මේකයි කියලා පේනවා වගේ බුදුරජාණන් වහන්සේම පේනවා. ඊට පස්සේ කියනවා පියවර අතරින් ඇතෙක්ගේ පියවරක් දැක්කට පස්සේ හිතා ගන්න පුළුවන් මේ පියවර අනුව නම් මහා ලොකු ඇතෙක් මේ කියලා. ඒ වගේ තමයි කියනවා බුද්ධ නම් වූ මහා ඇත් රජුගේ දහම් පියවර දැක්ක විට නුවණැත්තෙක් සිතා ගන්නට හැකි වෙයි මේ පියවර අනුව මොහු මහා උතුමෙක් බව ඊට පස්සේ කියනවා සිංහයා කෑ ගැහුවට පස්සේ අනිත් එවුන් බය වෙලා දුවනවා කියනවා. ලාමක සත්තු හැංගෙනවා කියනවා. ආන් මේ වගේ දම් රජුගේ සියනාදේ රාව දුම් විට හැමදෙස බියව කැළඹුණු සිත් ඇති තීර්ථකයන් දුටු විට සිතාගන්ත හැකි වේ දම් රජුන් ගර්ජනා කළ බව බුදුරජාණන් වහන්සේ ඇයි අපිටමනේ කිනේරිකා සිංහල බෞද්ධයාටම කෙනෙහිරිකම්. කඩුව උඩ දාලා ළමයි ඇල්ලුවා ආගම වෙනස් කරපල්ලා බුද්ධ ආගම අතහැරපල්ලා කියලා. ඇයි එච්චරම බයයි මේ ලෝකෙ මිනිස්සු බුද්ධ ශාසනය පවතිනවට? මේක මහා ගර්ජනාවක් බුද්ධ ශාසනය. ඊට පස්සේ කියනවා රත් වී නියඟින් රත් වෙලා පොළව තියෙනකොට කොළ පැහැ දළු වලින් නියඟි ගිහිල්ලා වැස්ස ඇවිල්ලා ලා පාට කොළ තියෙනකොට හිතා ගන්න පුළුවන් මේ වැස්සක් ඇවිල්ලා කියලා. පායලා තිබ්බ කාලයක එකපාරම ලා කොළ ටිකක් දකින්න ලැබුණොත් හිතා ගන්න පුළුවන් වැස්සක් ඇවිල්ලා. ආන් මේ වගේ පීඩිතව සිටි ජනයා ඉපිලගොස් සංසිඳීමෙන් අමා සැපේටපත් වී සිටින යුරු දැකගත් විට සිතා ගන්නට හැකි වෙයි දහම් වැස්සෙන් සැනසීලා වගේ. දැන් මේ සුදු පාට ඇඳුමින් ඇඳගෙන ඉඳගෙන ඉන්නකොට ගෙදරවල ටීවී දාගෙන ටීවී ඉස්සරහා පැදුරු දාගෙන ඉඳගෙන ඉන්නකොට වේදියක දාගෙන බිම ඉඳගෙන මේක එක කල්පනාවෙන් අහගෙන ඉන්නකොට තේරෙනවා මේ ලංකාවේ මිනිස්සු දහම් වැස්සෙන් සැනසීලා වගේ. ඊට පස්සේ තියෙනවා දෝවිලි වලින් පිරීලා හිටපු ජනයා එකපාරම සුද්ධ වෙලා යනවා. එතකොට හිතා ගන්න පුළුවන් අමා දහමේ බැසගත් දෙවියන් සහිත මේ ලොව සැපවත් දනන් දුටු විට සිතා ගන්න හැකි වෙයි. කෙලෙස් මල සෝදාහල මහා දම්කඳ ගලා ගිය වග. අඟුලිමාලගේ පුදුම කෙලෙස් ගොඩක් නේ තැවරිලා තිබේ ඇඟේ. උන්වහන්සේ ප්‍රාණඝාතයේ කළේ නැහැ කියලා කරපු සත්‍ය ක්‍රියාව කල්පයක් පවතිනවා. මොකෙන්ද සුද්ධ කළේ? ඇඟේ පුංචි ඩොට් එකක් තියන්න නැති වෙන්න ප්‍රාණඝාත අකුසලයේ සෝදාහලේ මොකෙන්ද? දහම් සැඩපාරෙන්. 999ක් මිනි මරපු පාපයේ සේදුවා කියන්නේ සුළුපටු සැහැන් දහම් සැඩපහරක්ද? ඊට පස්සේ කියනවා හොඳ සුවඳක් පැතිරීගෙන එනකොට නහය තියෙන කෙනෙකුට නම් තේරෙනවා මේක නම් හොඳ සුවඳක් කියලා. එලෙසින් සිල් සුවඳ දෙවියන් සහිත ලොව වෙත මනවින් හමා යන විට සිතාගන්ත හැකි වේ. අනුත්තර වූ බුදුරජ ලොවට පහළව ඇති වග. කියනවා රජතුමනි මෙබඳු සියක් කරුණෙන් දහස් කරුණෙන් සිය සියක් හේතුවෙන් දහසක් හේතුවෙන් සියක් ණයෙන් දහසක් ණයෙන් සියක් උපමාවෙන් දහසක් උපමාවෙන් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බලය මට කියන්න පුළුවන් කියනවා. මගේ ගුරුවරයා මාව හොඳට හික්මවලා තියෙනවා කියනවා බණ කියන හැටි. ධර්මයේ උගන්වලා මාගේ ගුරුවරයා මේ දහම් රසය මට දුන්නා කියනවා. මටත් ඥාන ශක්තියක් තියෙනවා කියනවා. ඒ නිසා රජතුමනි මල් කාර්යගුරු ලොකු මල් ගොඩක් හම්බුණාට පස්සේ එක එක මල් ගොත ගොතා ගොත ගොතා මල් මාලා ගොතනවා වගේ ඔබ අහගෙන ඉන්න කැමති නම් කල්පයක් වුණා මම බුදුගුණ කියන්නම් කියනවා. නාගසේන මහරහතන් වහන්සේ මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ දහම් නගරයේ ගෝසාව පැතිරු නාගසේන මහරහතන් වහන්සේගේ බුදුගුණ වර්ණනාව. අපිටද මේ සදහම් නගරයේ සැනසෙන්න වාසනාව ලැබේවා. ඉතින් ඔන්න නගරයේ විස්තර ඇහුවා. එහෙනම් හිතේ කැමැත්තක් ඇති කරගන්න ඒ සීලයේ නැමැති ප්‍රාකාරයෙන් වටවුණ ලැජ්ජාව නැමැති දියාගල් තිබෙන සද්ධාව නැමැති ඒසිකා ස්තම්භයේ තියෙන ප්‍රඥාව නැමැති ප්‍රාසාදයේ තියෙන සූත්‍ර දේශනා නැමැති පාරවල් තියෙන ගැඹුරු ධර්මයේ නැමැති සතර මං හන්දි තිබෙන සීල් වෙළඳසැල ඒ වගේ සුවඳ වෙළඳසැල පළ වෙළඳසැල ඒ වගේම සුගන්ධ වෙළඳසැල් මල් වෙළඳසැල් අමෘත වෙළඳසැල් වලින් සුසැඳි සේනාධිපතිවරු ඉන්න, වරු ඉන්න, පූජිතවරු ඉන්න, නගරාරක්ෂකයෝ ඉන්න, විනිශ්චයකාරයෝ ඉන්න, උණ පඳුරක් වගේ සේනාව ගැවසී ගැවසී ඉන්න. ඒ සඳහන් නගරේ සැරිසරන්න අපට වාසනාව ලැබේවා. Thank you. ස්වාමීන් අවසරයි අද දවසේ ඔබ වහන්සේ මුලින් ප්‍රකාශ කළ පරිද්දෙන් වාසනාව ලැබුවා සදැහැතියන් දීර්ඝ වශයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඉතින් මේ අද දවසේ සදැහැති දායකත්වයේ දරන ලද පින්වතුන්ටත් අප ඔබ වහන්සේ සඳහන් කළ පරිදිම වාග්ය ඉතාලියේ පදිංචි පින්වත් මංජුල රත්නසූරිය මහත්මයා ඒ වගේම නන්දුන් රත්නසූරිය පුතුණුවන් සහ සඳමිනි රත්නසූරිය දියණිය ඇතුළු රත්නසූරිය පවුලේ පින්වත් සියලු දෙනායි සදැහැති දායකත්වයේ අද දවසේ දරන්නට යෙදෙන්නේ. ස්වාමීන් මේ පින්වත් සියලු දෙනාට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි ඔබ වහන්සේට ඊටම ගෞරවයෙන් ආරාධනා කරන අවසරයි ස්වාමීන් අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ ඉතාලියේ පදිංචි පින්වත් මංජුල රත්නසූරිය මහත්මයා නඳුන් රත්නසූරිය පුතණුවන් සහ පත්මිනී රත්නසූරිය දියණිය ඇතුළු රත්නසූරිය පවුලේ සියලු දෙනා විසින් නැත්තන්ට විශේෂ භාග්යක් ලැබුණේ ඒ තමයි දීර්ඝ වේලාවක් ධර්මයේ අහන්න සලස්සන්ට අවස්ථාව ලැබුණා. ඒ වගේම වැඩසටහන් ගණනාවකින් කියලා දෙන දහම් කරුණු අද එක වැඩසටහනකින් ආහන්ට සලස්සපු භාග්‍යයත් මේ පින්වතුන්ට සැලසෙනවා. මොකද ඒ දේශනාව අපි ඛණ්ඩණය කරන්න කැමතිුන් නැත්තේ එක දිගට ඇහුවම තමයි මේ ධම්ම රසය උපදින්නේ. එහෙමයි ස්වාමීනි. මුතින් ඒ නිසා මේ පින්වතුන් මේ භාග්‍ය අද දවසේ සරසා ගන්නවා. ඉතින් පළමුවෙන්ම උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් භාග්‍යතුන් වහන්සේගේ සොඳුරු සදහන් නගරේ අනන්ත තේජානුභාවයෙන් ඒ සොඳුරු සදහන් නගරේ සැරිසරන මහරහතන් වහන්සේලාගේ අනන්ත තේජානුභාවයෙන් සිංහල ජාතියටත් බුදු සසුනටත් මේ ලක්දිරණටත් සිත් වේවා. ඒ වගේම අභිමානවත් නායකයෙක් පහළ වේවා. කියන සිතුවිල්ල අපේ තියෙනවා. සියලු දෙවියෝ සතුටෙන් මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා රැකගනිත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා දෙවියන්ට පින් පමුණවනවා. ඒ වගේම මිය පරලෝකීය එම්.පි. පියසේකර පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පියසේකර පියාණන් ඇතුළු ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අද මේ ධර්ම දාණය පින ඒකාන්තයෙන් හේතුපකාර වේවා. ඒ වගේම මේ පින් අද අනුමෝදන් වේවා මේ පින පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ධර්මාභෝධයම සැලසේවා සකල සංගරුවනට ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට පැවිදි අක්ෂිත දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම සුජීවත්ව සිටින ජීජී යසවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා ඒ වගේම ඉන්දික බොතේජු මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මිලානෝ මහමෙවුනා භාවනා සුපී පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා කියලා මේ පින්තුන් මේ පින් පමුණුවන ඒ ස්වාමීන් වහන්සේලාට සියලු යහපත රැකවරණේ ආරක්ෂාව ධර්මාභෝධය වේවා. ඒ වගේම ඉතාලියේ පදිංචි පින්වත් මංජුල රත්නසූරිය මහත්මයා නඳුන් රත්නසූරිය පුතණුවා සහ සඳමිනි රත්නසූරිය දියණිය ඇතුළු රත්නසූරිය පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා සොඳුරු සදහන් නගරයේ උතුම් දහමින් සැනසෙන්න වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා ඒ වගේම සද්ධා රූප වාහිනියේ ධර්ම දාන සඳහා උදව් උපකාර කරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට අපි කාටත් මේ පින් අනුමෝදන් වේවා මේ පින් බලෙන් මේ උතුම් සොඳුරු සදහන් නගරේ අපිටත් සැරිසරන්න ඒ සදහන් නගරේ ඒ තියෙන සල්පිල් වලින් සීලයද මාර්ගඵලද ඒ වගේම භාවනා අරමුණද විමුක්තියද ඒ සියල්ල අපිට ලබා ගන්න වාසනාව ලැබේවා අමා නිවනින් සැනසෙන්න මේ පින් හේතුපකාර වේවා ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට බොහෝ පුණ්‍ය ආනුමෝදනා වේවා පින්නතුනි අප සියලු දෙනාට කරුණාවෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් දහම් කාරණා පවසා වදාරන්නේ. ඉතින් අපි හැමදෙනාම මහා සංඝරත්නය සමා කරගෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය පවත්වා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්න ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ ලෝකයට දායාද කරගෙන මේ මොහොතේත් අප සියලු දෙනා රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට එකසේම අනුමෝදන් වේවා සියලු සූපත් භාවයේ සැලසී පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සද්දා රූපවාහිනිය ඔස්සේ ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ මෙන්න අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව මිලිඳු රාජ ප්‍රශ්නේ ඊළඟ වැඩසටහනින් අපි ඔබ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය.